දැයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණියන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි වැඩමුළුවේ 8 වෙනි දවසේ අපේ 7 වෙනි දේශනාව සඳහා 7 වෙනි ධර්ම දේශනාව සඳහා අවස්ථාව ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ ඒ සඳහා සීලම දෙනා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ පංචමී තීන මිද්ධං සේ චත්තෝ භීරෝ පෞච්ඡති සත්තමී විචිකිච්ඡාතේ මක්ඛෝ තම්බෝති අට්ඨමෝති තී ස්වාමීන් වහන්සේ මෑණියනි සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ ශූන්‍ය වශයෙන් ලෝකයේ දැකීමේ උපක්‍රම නැත්නම් භාවනා ක්‍රම පිළිබඳව ਸਰවචනාංශේ විසින් කරන්ට දීච්ච මේ අනුශාසනාව මේ මෝඝ රාජ සූත්‍රයේ දැක්වෙන මේ අනුශාසනාව අනුව කටයුතු කරගෙන යනකොට Tamanට වෙන්නට වඩා දකින්න දැක ගන්න හම්බ වෙන මේ මාර සේනා මාර බලවේග ටික විස්තර සහිතව හදාරමින් ඉන්න අවස්ථාවක්. ඇත්තට මේ මාර සේනා සම්බන්ධ විස්තරය තියෙන්නේ මොගරාජ සූත්‍රය නෙවෙයි. ඒක තියෙන්නේ ප්‍රධාන සූත්‍රයේ මේ සූත්‍ර දෙකම සංග්‍රහ වෙලා තියෙන්නේ සූත්‍ර නිපාතේ කියන පොතේ ඒක ත්‍රිපිටකයේ කුද්දක නිපායට කුද්දක නිකායට ආйти පුංචි පොත ගාගාත තියෙන පොතක් ඉතින් අපි පළමු දවසක තීන මිද්දේ හරහා නැත්නම් නිතිමත කම්මැලිකම කුසීතකම එහෙම නැත්නම් ලීන වෙච්ච හිත ඇඟිච්ච හිත හිත ප්‍රතිපක්ෂ ධර්ම වෙන වීරිය ආතාපය සම්බන්ධව කතා කරා ඊට පස්සේ අපි ඊයේ විශේෂයෙන් වෙලා ගත්තා හත්වෙනි මාර් බලවේග වෙන විචිකිච්ඡාව ගැන සඳහන් කරන්නේ මේ දෙක අතරමැද තමයි මේ 6 වෙනි මාර බලවේගයේ නැත්තම් බීරු කියන බිය තියෙන්නේ. ඉතින් සත්ත්ව විසුද්ධි ක්‍රමයේ බලනකොට නම් හත්වෙනි බලවෝගයේ වශයෙන් දැක්වෙන නැත්නම් හත්වෙනි මාර බලයේ වශයෙන් වැටෙන විචිකිච්ඡාව සඳහන් වෙන්නේ කාංකා විතරණ විසුද්ධිය වශයෙන් භාවනාදීක තැනකදී යෝගාචරය ඒකාන්තයෙන්ම මේ අතිරණ තැනකටපත් වෙනවා. අතිරණ තැනටපත් වෙනකොට යෝගාචර දාන්නේ නැති ශේෂ්ඨක මඩක අඩිය තියනවා වගේ වතුරේ පාවෙන ඔරුවක අඩිය තියනවා වගේ Taman දන්නේ නැති ශේෂ්ඨක අඩිය තියන්න යනකොට සාධාරණයි සැකේ පහළ වෙන එක. ඉතියේ සැකය ද්වේෂ සහගත වුණොත් එහෙම නැත්නම් නපුරු පැත්තට ගියොත් ඒක යෝගාවචරයට මාර බලවේගයක් වෙනවා යෝගාවචරයක ඥාන සම්ප්‍රයුක්තව එහෙම නැත්නම් සාධනීය පැත්තට හරවගත්තොත් විසුද්ධියක් වෙනවා. කාංකා විතරන විසුද්ධියක් පාටපත් වෙනවා. ඊට පස්සේ තමයි ඇත්තටම යෝගාවචරයා අටිපදා ඥාන දර්ශන විසුද්ධියට මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට වැටෙන්නේ. එතෙන් යන්නේ ඉස්සලා පොඩි මේ කඩින් පරීක්ෂණයක් තමයි ඇත්තටම බුදුන් අදහනවද ඇත්තටම ධර්මයේ අදහනවද ඇත්තටම සංඝයා අදහනවද ඇත්තටම තමන්ගේ සීලය අදහනවද කියලා පරීක්ෂාවක් තමයි මේ කාංකා විතරන විසුද්ධියේදී තියෙන්නේ. ඉතින් ඒවා පිළිබඳව ශ්‍රද්ධාවේ අඩුකමක්, අවික්කප්පසාදයේ අඩුකමක්, කුසල ඡන්දයේ අඩුකමක් තියෙනවනම් ඒ අඩුව ඒ අවස්ථානුකූලව සම්පාදනය වෙන තෙක් ඒ යෝගාචරය එකතන කරකැවෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ සඳහා විවිධ ක්‍රමවලට යෝගාචරයට කාය ජීවිත নিরপেক্ষව ඒ කටයුතු සිද්ධ කරන්න වෙනවා. එතකොට යෝගාචරය තනියමයි ඒකට උත්තර දෙන්නේ. කවදාකවත් කටට දාගන්න කෙනෙක් මෙන්න මේ දෙන්නට කරලා දෙන්නේ කියලා ඉල්ලන්න කෙනෙක් ඉන්නේ නැහැ. ඒ නිසා යෝගාචරය ඒ ක්‍රම සහ විදි සපයා ගන්නවා. එහෙම කරලා ඉදිරියට යන්න යන්න අතරම කියනවා විචිකිච්ඡාවට ඉස්සලා තමයි මේකේ ආයවෙනි මාර බලයේ විදියට බිහිරු නැත්නම් බය ඇති කරන්නේ මේ විචිකිච්ඡාට ඉතර පස්සේ දෙකේම දැක ගන්න පුළුවන් ඒ අනිෂ්ඨිර නොදන්නා නව ශේස්ත්‍රවල හිත හැසිරෙනකොට අත්දැකීම් හැසිරෙනකොට දිගටම බයක් ඇති වෙන්න පටන් අර ගන්නවා මම මේ යන්නේ හරි පාරේද මම මේ කරන ආයෝජනයේ ඇත්තටම ප්‍රයෝජනවත් වෙනවද කියලා ඒ බය ධර්මානුකූලව කීප පැත්තකින් විස්තර කර දෙන්න පුළුවන් හැම පැත්තක්ම දැනගන්න එක බහුසුත භාවයට හොඳයි අපි ඒක සීපත් කරගමු. ඒක දැනගත්තට පස්සේ නැත්නම් ඒක සාක්ෂාත් කරගත්තට පස්සේ පුදුම සතුටක් ඇති වෙනවා. මේ සංසාරේ කිසි දෙයකට තාම නිවන් දකලා නැහැ. බය වෙන්න දෙයක් නැහැ. බය වීම හරහා තමයි මාරේ අපිට මේ එක එක එක එක සෙල්ලම් දාන්නේ. එහෙම නැත්නම් අපිව දගල ගන්න හදන්නේ. ඒ බය අපිට මේ සෙල්ලක්කාරකමක් විදියට එහෙම නැත්නම් රැඩිකල් වාදී ක්‍රමයක් විදියට සම්ප්‍රදායට පයින් ගිහිල්ලක් විදියට පාවිච්චි කරන්න පුළුවන් ඒක යෝගාවචර ක්‍රමේ දඟකාර වයසක් පුරතලයක් එහෙම නොවුනොත් වෙන්නේ මොකද්ද මේ සැකය සැකේ නිසා සැකේ නිසා ඇති වෙන මේ බය අනිශ්චිත භාවය හැම තැනම අන්ධකාර කරනවා හැම තැනම වලාකුලක් ආවා වගේ වහින්ද කිට්ට වෙලා වගේ මුස්පේන්තු ගතියක් ඇති කරනවා. ඉතින් ඒක ඇති වෙන්න හේතුවක් එක පැත්තකින් පෙන්වන්න පුළුවන්. භාවනා කරගෙන යනකොට ආධුනික යෝගාවචරයා අපි මේ වෙලාවේ ආස්වාද ප්‍රසආසය කියන ඉඳගෙන කරන භාවනාවක රූප කර්මස්ථානය ඉස්සර කරගත්තොත් ආස්වාද ප්‍රසආසය දකින්නේ උස්ම නාස්පුඩු පුරවාගෙන යන මැද ආස්වාසය ප්‍රස්වාසය කියලා දකින්නේ හුස්ම පුඩ හුස්ම නාස්පුඩු පුරවාගෙන යන ප්‍රස්වාසය. මේකත් එක තමයි අපි ඉස්සලාම ආද වෙන්නේ. ආදුනිකයා. එහෙම ආද විවි යනකොට පේනවා යනකොට බුදුරජාණන් අපට ඉඟියක් කරනවා මේ හුස්ම මේ තරමට මැද නාස්පුඩු පුරවාගෙන යන්න ඉස්සරලා ලදරු අවස්ථාවක් තියෙනවා. ඒකේ මට්ටමන මෝරණ අවස්ථාවක් තියෙනවා. හට ගන්න අවස්ථාවක් තියෙනවා. ඒක නිසා දැන් හුස්ම යාලු කරගත්තට පස්සේ ඒකේ හට ගන්න තැනත් එක්කම හුස්ම බලන්න පුළුවන් නම් ඒක අර සතිය තහවුරු කිරීමේ ලාංඡනයක් වෙනවා. සතිය තහවුරු කිරීමේ ලකුණක් වෙනවා. ඒ නිසා ඉස්සෙල්ලා කරන්න තියෙන කොහොම හරි කරලා සතිය මේ ආස්වාද ප්‍රසවාසයේ වගලා ගන්න එනේන හුස්ම දැනෙනවා. ආස්වාසිය දැනෙනවා. එනේන ප්‍රසවාසය දැනෙනවා. ඉතින් මේකට අපි කියන්නේ අරමුණට මූණට මූණ දාලා ඉන්න පුළුවන්කම හම්බ වෙනවා. එතකොට පැහැදිලිවම යෝගාවචරයා නිවර්ණ ධර්ම මැඩලලයි නිවර්ණ ධර්ම බලබිඳලයි තියෙන්නේ නිවර්ණ ධර්ම ආම්බාම් කරගෙන තියෙන්නේ මේචල කරගෙන තියෙන්නේ මාරු කළා මාරු කළා කොහොම හරි ඒ රූප කර්මස්ථානයේ ආශ්‍රද ප්‍රසවාසී වැඩි වැඩියෙන් ඇසුරු කරමින් නිවර්ණ ඇවිල්ලා හැම පැත්තෙම බාධා කරද්දී Taman රග සෙල්ලම් කරන කෙනෙක් තමන් බෝලේ අතර ගත්තට පස්සේ අත අරින්නුනොත් අත අරින්න පස්සට නිසා කඩාගෙන අනේකම තමයි තියෙන්නේ කියලා අර නිටතරම සමීප උත්සන්න ආසන්න ඇසුරක් තියාගන්න හුස්මත් එක්ක එනේන හුස්ම ඇසුරු කරමින් ඉතින් ගියාට පස්සේ ඔතන පොඩි ස්පාස් වීමක් එනවා දැන් නම් මට කොයි දෙයකත් මේ ඉස්රාන්තියකට මූල කර්මස්ථානෙත් එක්ක ඇසුර පවත්වා ගන්න පුළුවන් ආදකම් පවත්වා ගන්න පුළුවන් ඒක වැඩි වෙනවා එන්නෙන් කියලා ඒ විශ්වාසය ආවට පස්සේ හම්බෙච්ච ඉඩපාඩුවේ එයා මේ හුස්ම හට ගන්න පැත්ත හැම ආශ්වාසයක්ම හට ගන්න පැත්ත හැම ප්‍රශ්වාසයක්ම හට ගන්න පැත්ත බලන්න ගියාම අර තන වඩාගත් සතිය තව තවත් සූක්ෂම වෙනවා කාර්යක්ෂම වෙනවා තීව්‍ර වෙනවා කිඳා බහින පටන් ගන්නවා. ඒ කියන්නේ සතිය කොච්චර කර්මන්නේ වෙනවද කියනවනම් අරමුණ එන්නත් ඉස්සෙල්ලා ගිහිල්ලා ලෑස්ති වෙලා ඉන්නවා දැන් අරමුණ එන හැටි බලන්න. ආපු අරමුණ ගොරෝසු අරමුණ නෙවෙයි. කාටියට කියනවා නම් රටමැද්දෑවේ ඉඳගෙන ඉර දකින්න මිනිස්සෙක්. එයා කවදා හරි දැනගත්තොත් මේ ඉර මේ නැගිහිට වෙරළේ මතුවෙන හැටි අපිට රට වැඳෙලා බලන්න බෑ. ඒක නිසා අපිට පුළුවන් කන්ද කපා ඉර පායා එන හැටි විතරයි. ඒ නිසා ඉරේ මිටෙදි ලදුර අවස්ථාවක් තියෙනවා මොහොතෙන් ඉස්සෙන වෙලාව කියලා. එයා දවල් එළිය යන්න ගියොත් එහෙම මොහොත අයිනට නැගිටිට පෙරලට දවල් එළිය ගියොත් පමයි. එතකොට ඉර නැගලා ඉවරයි. එයා ඒක නිසා කල්ැතුව ගිහිල්ලා ඊටම නැගින්න කලින් දවස රාත්‍රියේ ගෙවෙන්න කලින් ගිහිල්ලා බලාගෙන ඉන්න ඕන. ඉන්නකොට යාට තේරෙනවා අර කන්ද කපා ඉර පායන වගේම මොහොතේ සිටිජීමේ ඉර පායන ඉස්සලා අරුණ නගිනවා. ඒක රත් පැහැයට අරුණුවන් මැටි පැහැයට ඇවිල්ලා ඉර එන්න එන්න තෙදවත් වෙන්න වෙන්න මේ වර්ණය සුදු පාට වෙන්න ගන්නවා. ඒ දෙක අතර සමහරට විනාඩි 30ක් 35ක කාලයක් තියෙනදී ඒ වෙලාවේ ඇහ මේ netතර දීලා අරුණ නගින හැටි බලනවා. ඊට පස්සේ අරුණ සුදු පාට වෙන හැටි බලනවා. එතකොට මේ සම්පූර්ණ සුදු පාට නැගෙන රහසේ හරිමැදින් ඉර මතු වෙනවා පුංචි නියපොත්තක් වගේ. ඊට පස්සේ ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඇවිල්ලා ඒක සම්පූර්ණ බෝලේ සිටිදී උඩට එනකොට තමන්න තේරෙන පටන් අර ගන්නවා මේ ඉරණගින් ඉස්සල්ලා ඉරණගින බවට පූර්ව ලක්ෂණ ගොඩක් තියෙනවා. ඒ තමයි අරුණ කියලා කියන්නේ. අරුණු ගමනේ පස්සේ තමයි ඉරණගින්නේ. ඒ අරුණත් ඉස්සලා රතු පාටෙන් ඇවිල්ලා පස්සේ සුදු පාට වෙනවා. ආන්නේ ටික දකින්නකොට යාට තේරෙනවා ඉර දකින්ද කරන උත්සාහයට වැඩිය සූදානමක් කල්ලාතු ලෑස්තිලා බලාගෙන ඉන්න ගතියක් අවශ්‍යයි අරුණ දකින්න. අරුණ දකින්නේ රැයිලිය යන්න වෙන්නේ. ගිහිල්ලා බලාගෙන ඉන්න. ආන්නේ වගේ තමයි හුස්මේ ඉඳත් ඉස්සල්ලා හුස්මේ නැහැටි බලනකොට යාට කියනවා අපි හටගන්ම සහ හුස්ම කියන දෙකම දන්නවායි කියලා. ඒක සාමාන්‍යයෙන් පසු කාලීනව ගොඩක් විස්තර කරලා කියනවා. ඉස්සල්ලාම හුස්ම දකින අවස්ථාව මේ හුස්ම මේ දකින්න හිත කියලා එයාට තේරෙනවනම් මේ අපි කිය මේ මේ ආස්වාසය මේ ආස්වාසය දකින්න හිත නැත්නම් මේ ආස්වාසය මේ ආස්වාසය මෙනෙහි කරන හිත ඊට පස්සේ ප්‍රස්වාසය නම් මේ ප්‍රස්වාසය මේ ප්‍රස්වාසය මෙනෙහි කරන හිත ආදි වශයෙන් දකින්න එකට කියනවා සාමාන්‍ය ක්‍රමයට නාම රූප පරිච්ඡේද ඥානය කියලා ඒක හොඳට පිළිසින්දිනකොට නාම රූප පරිච්ඡේද ඥානය කියලා ඊට පස්සේ මේ ආස්වාසය මෙහෙමම නෙමෙයි පහළ වෙන්නේ. හට ගන්නකොට මේක ලදරුයි, හට ගන්නකොට මේක මුරුදුයි, හට ගන්නකොට මේක සූක්ෂමයි. අන්නේ සූක්ෂම හට ගැනීමයි ආස්වාසයයි දෙකම දකිනකොට පච්චේ පරිග්‍රහ ඥානය කියලා කියන ප්‍රත්‍යත් සහිතව හටගන්මත් සහිතව අරමුණ පේනවා. ඉතින් මේ ටික තමයි සම්පූර්ණ පටිච්චසම්පාදේ කියන්නේ වෙන මොකක්වත් නැහැ. ඉතින් ඕක තමයි සර්වඥාන්සේ බුද්ධුම විස්තර සහිතව අපි දෙයක් දැකලා කරන කතාවට වැඩිය බොහොම ලොකු ගැඹුරක් අපි දකිනවා ඒ දෙකේ හටගැම දකින්න පුළුවන්. අපි රෝගියෙක් දකිනවා රෝග ලක්ෂණේ බලලා රෝගියා ගැන කතා කරන්න වැඩිය ඒ රෝග ලක්ෂණ හටගෙන බීජ ඖෂධ සමයේ පහු කරලා එනකොට ඒ නිරෝගී කෙනෙක්ගේ ඉඳලා රෝගී කෙනෙකුට හම් වෙනපත් වෙන తত্ত্বය වෛද්‍ය පරිශන ආයතනයේ අති විතරයි දන්නේ. රෝගියාට තේරෙන්නේ නැහැ, වේදාට තේරෙන්නේ නැහැ, වේදා ළඟට එනකොට වේලාට රෝග ලක්ෂණ ඇවිල්ලා. ඒකට වෛද්‍යවරයාට සිද්ධ වෙනවා පරිේශන ආයතනෙන් මෙහෙම මෙහෙම රෝග ලක්ෂණ තියෙන කුමන රෝගෙද කියලා දැනගන්න ඒගොල්ලෝ ඒ රෝග ලක්ෂණ හට ගන්න හැටි දාන්න මූල කාරකය මූල විෂ බීජය දානවා ඒ වගේම තමයි වෛද්‍යවරු හොඳට දන්නවා මේ මූල විෂ බීජයකින් රෝගියාගේ ප්‍රතිශක්තිය නැති වුණාට පස්සේ ලෙඩ වුණාට පස්සේ මේ රෝග ලක්ෂණ මතුවෙන තත්ත්වයට එනකොට විශාල අනෙකුත් විස බීජ රාශියකින් මේ ලෙඩාට ලෙඩ වාතුර කරනවා එතකොට හේතු ගොඩක් තියෙනවා රෝග ලක්ෂණ ගොඩක් තියෙනවා සංකීර්ණයි ප්‍රශ්නේ දැක්කට මොකක්වත් හිතා ගන්න බෑ මූල හේතුව මොකද්ද දෙවෙනි හේතුව මොකද්ද පශ්චාත් හේතුව මොකද්ද කියන්නේ ඒ නිසා යාට සිද්ධ වෙනවා බලන්න මේ පසුපසු පහළ වෙච්ච රෝග ලක්ෂණ අයින් කරලා ඊට අදාළ විස බීජ අයින් කරලා මූල රෝග බීජය දන්නවා කිව්වහම එදාට තමයි අපිට රෝග බීජයට විරුද්ධව යුද්ධ ප්‍රකාශ කරන්න ඒකට ඕනේ ඇන්ටිබයොටික් එක දීපු ගමන් අහනවා. නැතු අර ලෙඩ ලෙඩ වුණාට පස්සේ දුර්ල වුණාට පස්සේ ප්‍රත්‍යක්ෂය වුණාට පස්සේ ඇති වෙන নানা ආකාර අනිකුත් රෝගකාරක වලට බෙහෙත් දුන්නට රෝගියාට පොඩි ගුණයක් එනවා. නමුත් රෝගේ හෙල්ලුම් කන්නේ. හෙල්ලුම් කන්න මුල අල්ලන්න ඕනේ. ඉතින් මේක තමයි සරුවචනංශ අපට දීපු උපක්‍රමය. දේ දිහා බලන එක නෙවෙයි වැඩේ. ඒකත් අමාරුයි. ඇත්තටම අමාරුයි. නීවරණයෙන් දොරව හුස්ම දිහා බලන එක. බලලා ඒක මුලට ගියයි කියලා කියන්නේ ආරිම තාක්ෂණයක් එතන තියෙන්නේ පුදුමාකාර විද්‍යානුකූල විදුහුරු ගතියක් තියෙන නමුත් එක වෙනසක් තියෙනවා. විද්‍යාඥයන් බලන්නේ පිට යෝගාවචර බලන්නේ ඇතුලේ. ඔච්චරයි මේ භාවනාවේදී තියෙන සුවිශේෂත්වය. ඔය පිට කොච්චර දේ දැක්කත් ඒකට අපි කියන්නේ second hand knowledge කියලා. ගන්න දෙයක් නෑ ඒක පරිබාහිරයි. මේ Tamangeම හුස්ම ඇති වෙන හැටි බුදුන්ව බලන්න බෑ. අල්ලපු ගෙදර එක්කනට බලන්න බෑ. තමයි මම බලන්න ඒකට තමයි අපි පම. අපි ඒක කරන්නේ නැතුව බාහිරේ දැනුම් පිළිබඳව හරියට අඳහර පාන. ඇත්තටම බාහිරේ දැනුමෙම ඇතුළට වැටෙන ඡායාවක් වගේ තමයි මේ විපස්සනා ඥාන. ඒ දැනුම හොඳයි. ඒ දැනුම අපි පාවිච්චි කරන්න. නමුත් හිතා ගන්න එක බාහිරයි. බාහිර වුණාට පස්සේ ඒක ආයේ හොදලා ගන්න දෙයක් නැහැ. නමුත් ඒ ක්‍රමවේදෙමයි විද්‍යානුකූල ක්‍රමෙමයි හටගන්ම බලන්න අතුරත බලන්න. මේක සම්පූර්ණ පටිච්චසමුප්පාදයේ පච්චේ පරිග්‍රහ ඥානය එහෙම නැත්නම් ධම්මට්ඨිති ඥානය කියලා කියනවා. ඉතින් පසුකාලීන ආචාර්යවරු මේකේ තියෙන වැදගත්කම පෙන්වීම සඳහා ඔත්තොල් ලියලා තිනවා මේක හරියට දන්නවනම් එයාට සුවිශේෂී නමක් දෙනවා චුල්ලසෝතාපන්නයි. දැන් කවදාකවත් මේ ඥානයක් ඇතුලේ හිටියොත් ආය අපාගත වෙන්නේ මේ ඥානය හැබැයි සජීවී වඩත් නඩත් කරන්න ඕනේ. ඒ නිසා මේ පච්චේපරිකා ඥානයටපත් වීම තාම විපස්සනාවට අංග සම්පූර්ණ සමාජිකත්වය ලැබිලා නැහැ. නමුත් යමක් ආවට ආපුවමනින් මූනිච්චාව බලන්න එපා. ඒක කොහේඳලා දෙන්නේ? මොකක්ද ඒකේ මුල කියලා බලපුවම ඒ ඔක්කොටම එකම ක්‍රමයයි තියෙන්නේ. ආස්වාදයට තියෙන ක්‍රමයම ප්‍රසවාසයට. සද්දයටත් එච්චරයි. වේදනාවටත් එච්චරයි. හිතවිල්ලටත් එච්චරයි. තරහටත් එච්චරයි. ආසාවටත් ඒ හැම දෙයකම ඇවිල්ලා ඉසයසෙව්වට පස්සේ අපි නංවනම් දුන්නට හටගන්න ක්‍රමය හැම එකෙම නැති තැන ඉඳලා ඇති තැනක් පටන් ගන්නවා. මේ ශක්ති විශේෂයක්. ඒ ශක්ති නාම ධර්මයක් වඩ රූප ධර්මයක් වඩපත් වෙනවා. මේ එකක්පත් වෙනකොට ඒත් එක කිල කෝටි ගණන් තවත් ඒවාපත් වෙනවා. එදින අපේ හිත, අපේ තණ්හාව, අපේ මාන්නේ, අපේ දෘෂ්ටි මොකක් හරි එකක් අල්ලන්නේ ඒක ගැන තැවෙන්න පටන් ගන්නවා. ඒත් එක පටන් ගන්න තව කිල කෝටි ගණන් සංසිද්ධි තියෙනවා. අපි ඒක අල්ලන්නෙත් නෑ, තැවෙන්නෙත් නෑ, ඒකෙන් දුකක් ඇති වෙන්නෙත් නෑ, ඒක භාවනා කරන්නත් බෑ, ඒක කරන ගණනකුත් නෑ. මේ අල්ලන්නේ අපේ උරුමේ හැටියට. අපි ගෙන අවරුචි අසුකම් වල හැටියට, අපේ කර්ම ශක්තිය වල හැටියට මේ හටගත්ත එකක් අල්ලගෙන ඒකෙන් අනිත් ඔක්කොම වහයලා ගන්නවා. ඊට පස්සේ මේක අල්ලන ඉතින් අඬනවා. තව කෙනෙක් ඒ සංසිද්ධියෙන් බලපුවම වෙන කොනක් අල්ලගෙන ආඬනවා. නමුත් මේ සිදුවෙන යාන්ත්‍රණය බැලුවොත් නැති තැනක සිට ඇති තැනක් හටගත්තා. ඒ හටගත්ත දෙයට අවධානය යොමුනොත් ඒක පොරනවා. පොරලා නාස්පුඩු පුරවාගෙන යන තරමට යනවා. මේක නෙවෙයි මම මේ මතු කරලා දෙන්න හදන කාරණාව යම් තැනක මතුවෙන මතුවෙන සියලු දෙයකටම හේතුවක් තියෙනවා. හේතුවක් සහිතව දේ හේතුවක් සහිතව කාරණාව බලන්න ගිය කෙනා දෙයක් දිහා එක සැරයක් බලලා කවදාත් නිශ්චයකට එන්නේ නැහැ. ඒක දිහා හොඳට බලන් ඉන්නවා. කොහොමද ඒක නැවත නැවත සිදුවෙන හැටි දන්නව බලන බැල්මට විනිශ්චය කරොත් ඒක නිකන් මෝනිච්චාවක් විතරයි. මතු පිට දැනුමක් විතරයි. ඒක දිහා බලන් ඉන්නකොට ලෝකයා කියන්නේ ලෝකයනේ තක්කු මොක්කෝ. එයාගෙන වහා විනිශ්චය කරන්න මේක හරිද වැරදිද සාධාරණද අසාධාරණද ඉදිරියට යන්නේ පස්සට යන්නේ යාළුවෙක්ද තරහකාරද කියලා ඥානයේ තියෙන එක නගිනවා කලබල වෙන්න එපා මොනම දෙයක්වත් කරන්න තොරතුරු මදි. ඕක නැවත නැවත වෙන්න අරින්න. වෙනකොට විනිශ්චය කරන්න ඕන කමක් නැහැ. ඒක දිහා බලන්න තියෙන ඉවසීම නැත්තම් මේ අෂ්ටලෝක ධර්මයෙන් නොසලෙන ගතිය මේක දිහා බලාන ඉන්න ගතියෙන් පේනවා. දන්නේ නැති එකන අඩ දැනුම තියෙන එකන වහා පැල විනිශ්චය කරනවා. හොඳ දැනුම තියෙන එකන නිරීක්ෂණය වැඩි කරනවා නිගමනය නිගමනයේ යන ගතිය විනිශ්චය කරන ගතිය අඩු කරනවා. ඉතින් මේක ලෝකයා දකින්නේ පසුබෑමක් විදියට එහෙම නැත්නම් වහා විනිශ්චය කරගන්න බැරි එහෙම නැත්නම් ඉනින ප්‍රශ්න වලට අනුව ප්‍රචාර කරගන්න බැරි තත්ත්වයක් කියලා. නමුත් මෙයා ප්‍රචාර නැතුව නෙවෙයි මෙයා ප්‍රතික්‍රියා කරන්නේ තොරතුරු වැඩි කරනවා. මෙන්න මෙහෙම ඉන්නකොට සර්වජන් වහන්සේ මේ සාවිශාල වගකීම් භාරයකින් කටයුතු කරන යෝගාවචරයට ලැබෙන සුවිශේෂී ප්‍රතිලාභයක් ගැන කතා කරනවා යමක් බලලා ඒකේ හටගැන්ම දකින්න තරමට මෙච්චරදී බලහින්න පුළුවන් එකනට වලක්වන්න බැරි දෙයක් තමයි ඒකේ අවසානේ පේන්න පටන් ගන්න. ගලක් නම් පැලෙති පුපුරති දිරායති මලක් නම් පිපෙති පෙති හැලෙති මලක් නම් පිපෙති පරවෙති මිලාවෙති ගඟක් නම් ගලති මුහුදට ගලා යති වලක් කණ්ඩ බැරි මේ මරණයේ හැටි හටගන්මයි බලන්නේ අරමුණත් එක හටගන්ම බලනකොට මේ හටගන්න හැම එකක්ම ඉවර වෙනවා දැන් මේක වසංගලා තමයි අපි මෙතෙක් කල් ගියේ අපි කැමති නෑ උත්සවයක මුල්ගල් තියෙනවා දකින්න අපි ඒක කැමතියි. හැබැයි මුල්ගල මුල් බැස්සත් ගොඩනැගිල්ල හැදෙන්නේ නැහැ. ඒක දකින්න අපි කැමති නැහැ. ඒ නිසා හටගන්න හැම දෙයකම මගේ කාල කන්නේ ඡය වීමක් තියෙනවා. වැය වීමක් තියෙනවා. නිරුද්ධ වීමක් තියෙනවා. අපි මේ සංසාරේ පුරාවට මේක දැක්කේ නැහැ. යෝගාවචරයට කොයි වෙලාවක හරි දකින්න දකින්න දේ හොඳට නිච්චර දීලා ඒක දිහා බලාගෙන ඉන්නවා අන්ධෙක් වගේ. එන සද්දෙට අහුම්කම් දෙනවා බීරෙක් වගේ. දැනුම තියෙනවා මේකට මෙහෙම මෙහෙම කරන්න ඕනේ මොඩෙක් වගේ. ඒකට යnderලා බලන ඉන්නවා. නැත්නම් වහා ක්‍රියාත්මක වෙන්න හදනකොට කොන්දේ මාරු නැති මොනව කරන්නේ? කොන්දේ මාරු කෙනෙක් වගේ ඉන්නවා. බේරෙන්න බැරි නම් මලමිණියක් වගේ බලන්නේ. එම් බලාගෙන ඉන්නකොට සාමාන්‍ය තක්කු මුක්කු ලෝකයේ ඇවිල්ලි වල මෙයාට කොන අහනවා, පෙස්සන් ගහනවා, වගකීම් ඉෂ්ට කරන්නේ නැහැ කියලා කියනවා, papu එකක්කමක් නැති එකනයි කියලා කියනවා. নানা ආකාර දේවල් තියෙනවා. නමුත් මේ බලාගෙන ඉන්නකට මෙයාගේ මෙහෙයුම තියෙන්නේ නම් ඊටට කලින් නැගෙන අරුණ බලන්නයි. නමුත් මෙයාට ඊට බැසගෙන යන වය වියෝ වීම නොදකින්න බෑ. මොකද මේ එකම සිද්ධිය පැති තුන. ඒක නිසා අරුණ දකිනකොට බබෙක් උපන්නා වගේ හරි සතුටක් එනවා. හරි මිහිරියාවක් එනවා. හරි සිලිලාරයක් එනවා. මම නොදැක්ක විදියට දැන් ආස්වාදය හට ගන්න හැටි මට පේනවා. ප්‍රසආසය හට ගන්න හැටි පේනවා. ලාවට වේදනාව හට ගන්න හැටි පේනවා. ශබ්ද ඇතුල් වෙන හැටි පේනවා. හිතවිලිත් එන හැටි පේනවා. ඉස්සෙල්ලා මට පේන්නේ හඩගත්ත හිතවිලි. මට ඉස්සෙල්ලා පේන්නේ ගොරෝසු ශබ්ද. මට ඉස්සලා පෙන්නේ වේදනා දරා ගන්න බැරිව දැන් පේනවා මෙවුවා. ඉතින් ආනාපානේ බල බල ඉනකොට මේ පැත්තක ඉස්සරහට මතුවෙන තියෙන වේදනාව ගොජ දාන හොඳට පේනවා. හැබැයි දැන් ඉවසන්න පුළුවන්. තව ටික ඉවස ගන්න බැරි මට්ටමට එනවා. ඒ වගේම තමන් මේ භාවනා කරනකොට ඈතින් සද්දයක් ඇතුල් වේගන එන්න වගේ දැනෙනවා. තාම මේක ගෝරනාඩුවක් වෙලා නැහැ. නමුත් වෙලාවක ඇවිල්ලා මේක අරමුණ යට කරගෙන යන්න පුළුවන්. තමාට ඊතිවිලි වල කෑලි නිකන් පුංචි පුංචි කෑලි ඒකන කෝච්චියක් වගේ එක දිගට යන ගතිය තාම නෑ දන්වලක් වගේ යන්නේ නෑ අතටින් මෙතේ හිතවිලි තියෙනවා හිතවිලි කලල රූප හිතවිලි ගැබ අන්තිමට ඒක අරමුණක් යට කරගෙන යනවා ඒක බලනකොට අරමුණ හිතවිල්ලකින් යට වුණත් හරි සිලිලාරයක් තියෙනවා මම දැක්ක මේ හිතවිල්ල ලාවට එන හැටි මම ගණන් ගත්තේ නෑ එතකොට අරමුණේ ඉන්නකොට මේක ඇවිල්ලා දඩස් ගාලා අරමුණ තල්ලු කරලා හිතවිලි ජය ගන්නවා පේනකොට අරමුණ දිහා බලනට හිතවිලි මුලමැද පේනවා. හිතවිලි දිහා බලනකොට අරමුණ ආයතයක් එනවා. ලාවට ඇවිල්ලා හොඳට අරමුණ ඇවිල්ලා පටල වෙනවා. මේ දේ බලාගෙන ඉන්නකොට යෝගාවචරයට නොදැනුවත්වම අනිවාර්යයෙන්ම ලැබෙන ලොකු දායාදයක් තමයි මේ හැම දෙයකම වැය වෙන හැටි පේන්න ගන්නවා. ක්ෂය වෙන හැටි පේන්න පටන් ගන්නවා. නිරුද්ධ වෙන හැටි පේන්න පටන් ගන්නවා. Nirodhe දකින්න පටන් අර ගන්නවා. එතකොට යටින් එනවා තද්ද මුස්පේන්තු ගතියක්. වමනයක් එන්න හදනකොට වගේ. වක්කාරයක් එන්න හදනකොට වගේ. අර නරක දෙයක් කාලා කරප්පමක් එළියට එනවා වගේ. අපත්‍ය වෙලා. ඉතින් අර පැත්තෙන් හටගන්ම අරමුණ දැන් බැඳිච්ච ගතියක් තියෙනවා. ඒකත් එක්ක ඕන වෙලාවක් ඉන්න පුළුවන්. ඒ මොකද අරමුණේ එනකොට වේදනාවක් ආවත් ප්‍රශ්නයක් නැහැ වේදනාව වෙන හැටි පේනවා වේදනාව වල දඟ කරන හැටි පේනවා එය යන හැටි පේනවා එතකොට අරමුණ නැති වෙලා ආය අරමුණේ හැටි පේනවා ඉතින් කොයි එකත් එකයි මොකෙත් තියෙන්නේ හට ගන්නවා උපාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතසඤ්ඤ තත්තම් පඤ්ඤායති මෙතෙන්ට එනකන් නැත්නම් සංසිද්ධියක මුලැමැදාක දකිනකන් මූල කර්මත්තානේ අනිකර්මත්තානත් අතර ප්‍රභාකරන් සහ මහින්ද රාජපක්ෂ වගේ දෙකක් තියෙනවා. ප්‍රභාකරන් නම් කිට්ටු කරන්න බෑ මහින්ද රාජපක්ෂ මහත්තයා නම් අපේ ජනාධිපති. අතින් ගියාට පස්සේ වෙනවා දෙන්නම දේශපාලනඥයෝ දෙන්නෙක් විතරයි. ඔය එකත් ඔය කරන්නේ අපට නෙමෙයි. එයත් ඇතිලා නැති වෙනවා මෙයත් ඇතිලා නැති වෙනවා. ඉතින් මොකට යෝගකට දඟලන්නේ? ඒ නිසා සද්දයක් ඇවිල්ලා නැතිලා ගියා. වේදනාවක් ඇවිල්ලා නැතිලා ගියා. ආශ්වාසයක් ඇවිල්ලා නැතිලා ගියා. ප්‍රශ්වාසයක් ඇවිල්ලා නැතිලා ගියා. සංසිද්ධිය පේන්න පටන් ගන්නකොට තමන්න තේරෙනවා මේ සතිය විවිධාංගීකරණේ වෙලා. සතිය මේ හරියට ආනාපානෙම තියන්න බෑ. ඒක සද්ද දිගේ සතිය වැඩෙනවා. වේදනා දිගේ සතිය වැඩෙනවා. හිතිවි දිගේ සතිය වැඩෙනවා. මෙතනදී යෝගාවචරය අර තනෙන් කිරිබිබී හිටපු දරුවේ ගොරෝසු ආහාර වලට පුරුදු වෙනකොට වගේ නැත්නම් ලුටුමිටිස් සහිත ආහාර වලට යනකොට වගේ ඌට බඩ පාචනය ටිකක් එනවා. කිරිබිබී හිටපු කාට ගොරෝසු ආහාර දීපු ගම බඩ ටිකක් එමේ ජොර ජොර ගන්න පටන් අර ගන්නවා බඩ නරක් වෙනවා. ඒ වගේ යෝගාවචරයලත් බුදුම බයක් ඇති වෙන්න පටන් අර ගන්නවා. සංසාරේ මේ පුංචි පුංචි දේවල් වලින් දකින්න විදිහට අපි මේ හදාගෙන ලස්සන ආස්මාලිකාව වීදුරු මාලිකාව මේක සුන්නත් දූලි වෙනවා. මට දැන් මේකට ලෑස්ති වෙන්න ඕනේ මොකද පේනවා පුංචි අංශුවක් අංශුවක් පාසා ආස්වාසයක් ආස්වාසයක් පාසා ප්‍රස්වාසය ප්‍රස්වාසය පහස සද්දයක් හිතවිල්ලක් වේදන ඉස්තර මේවා නුස්නා දේවල් සද්ද වේදනා හිතවිලි දැන් ඒකත් එකම පාඩම ගන්න ආස්වාසයත් එකම පාඩම ගන්න ප්‍රස්වාසයත් එකම පාඩම ගන්න වම කකුල තිබ්බත් එක පාඩම දකුණු කකුල තිබ්බත් එක පාඩම මෙව ශීඝ්‍රයෙන් වෙනස් ඒ වෙනස් මේ අරමුණේද සතිය තියෙන්නේ බාධාවකද කෙලෙසේකද මොන වුණත් සතිය අපිට මොකද්ද පණිවිඩයක් දෙනවා මේකේ ඉසුඹුලණ්ඩ චිත්තක්ෂණයක්වත් දරන්න ප්‍රතිස්ථාවක් ලබා දෙන්න විශ්වාස කරන්න දෙයක් නැහැ අඩු ගානේ සතියවත් විශ්වාස කරන්න බෑ සතියත් එනවා යනවා සමාධි ගැන හිතුවනම් ඒකත් එනවා යනවා ශ්‍රද්ධාව ගැන හිතුවනම් ඒකත් එනවා යනවා වීර්ය ගැන අපි මේ කරගෙන හිටියත් ඒකත් එනවා යනවා මෙන්න මෙතනදී ඇති වෙන බය තද විදිහට අනිශ්චිතතාවයත් එක්ක එන එක. මේ බය පේන්නේ සංසිද්ධියේ නිමාව දකින්නකොට. මේකට කියනවා භංග ඥානය කියලා බින්දි බින්දිට හරි දකින්නකොට මේක වෙනමම ප්‍රසිද්ධ වෙන වෙලාවකුත් එනවා. ඒකට ඉස්සල තමයි විචිකිච්ඡා වෙන්නේ. එහෙම නැත්නම් අපි කිව්වොත් කාංකා විතරන විසුද්ධිය ඊට පස්සේ උද්‍යප්පේ ඥාණයට එනකොට මොකක් බලන්න බැලුවද ඇත්ත එක අරගෙන හිටියත් වහගෙන හිටියත් සක්මන් කරන්න ගියත් කොහේක බැලුවත් පේන්න පටන් අරගන්න මේක ශීඝ්‍රයෙන් වෙනස් වෙන ක්‍රියාවලියක් ඒ දවස්වලට සමහර විට යෝගාවචරයට රෑ දෙක තුනක් නිින්ද යන්නෙත් නැහැ මුළු රෑ පුරා ඇස් දෙක වහනකොට ඇස් දෙක හරියට හිටියට වැඩිය තද බල වේග කැවීමක් එන්න පටන් ගන්නවා. ඒක සමහර විටක යෝගාවචරය හිතනවා මේ මොකක් හරි ධාතු කිපිලා එහෙම නැත්නම් හිත වික්ෂිප්ත වෙලා එහෙම නැත්නම් සතිය කැඩිලා එහෙම නැත්නම් සමාධිය කැඩිලා ඉතින් සමහරට පැන්ඩෝල් ගහනවා එහෙම නැත්නම් බේත් බොණ්ඩ යනවා ඒත් නැත්නම් নানা ආකාර සෙල්ලම් කරන්න හදනවා ඒ මොකද මේක නෙවෙයි gederin එනකොට බලාපොරොත්තු වෙලා ආවේ ඊටදී මෙන්න මොකද්දෝ එකක් ඉල්ලන්න හිතාන ආවේ නමුත් මේක උනේ මොකද්ද අර රිබිච්ච එකත් පැලහිරි අනේකයි සිද්ධ වෙන්නේ. එතකොට එන බය කෙලින්ම එලි දකින්නේ නැහැ. ඒක নানা ප්‍රකාර ෂට උපක්‍රම පානවා. ශරීරයේ පද සමබර භාවේ නෑ වගේ, රැට නිින්ද යන්නේ නෑ වගේ, කැම රුචියක් නෑ වගේ. එනනම් හිත අසහනකාරී තත්වයකට එනවා වගේ විවිධ විදියට මේක වෙනකොට බිහිරු බය විදිහටයි මේක මතු කරලා දෙන්නේ. මේ බය දිහා නැ මේ බය ද්වේෂ චෛතසිකය හරහා එන්නේ නිත්‍ය සංඥාව තියෙන කෙනාට. මේ ඔක්කොම නිත්‍යයි සුඛයි සුබයි කියන එකනට අර අනිත්‍ය නිමිත්ත නිමිත්‍ය අනිත්‍ය ගතිය විපරිණාම ගතිය පුත්ව අභවතා ඇතුව නැති වෙන බව අනිත්‍යතාවය දරන්න බෑ. ඒ නිසා යම් කිසි කෙනෙක් කුමර කුමරි සැපය සහිතව බොහෝම ස්ථිරධාර ජීවිත ගත කරපු එකනට මේක දරන්නම බෑ මේවා සේරම දිරලා යනවා කියන එක. මේවා තේරම මේ ක්ෂය වෙලා යනවායි කියන. වැය වෙලා යනවායි කියන. නිරුද්ධ වෙලා යනවායි කියන එක. ඉතින් මෙතනදී හිත මනුස්ස හිතක්. මේ නිත්‍ය සංඥාව හැදිච්ච හිතක්. පවුල් පන්සල් සහිතව ආර්ථිකයක් සහිතව දේශපාලන තත්ත්වයක් සහිතව සමාජ තත්ත්වයක් සහිතව එnde ende ende එක තහවුරු කරමින් ගිය ඒ චරිතය, ඒ පෞරුෂත්වය අන්තිමට මේක මේ සියල්ල ඉවර වෙනවයි කියලා ජීවිතේ මුල් වයසේ තේරුම් ගත්තොත් ඒක ලොකුම ලොකු ජයග්‍රහණයක්. වෙන්නේ නැහැ. මොකද මුල් වයසේ තියෙන ඔක්කොම හඳුනා ගන්න වෙලාව, සමාජ තත්ත්වයක් ලබන වෙලාව, ආර්ථිකයක් ලබන වෙලාව, දේශපාලන වශයෙන් දැනගන්න වෙලාව. ඉතින් අන්තිම අමාරු. ඒ නිසා අපි මුල් කායසිතේ භාවනා කරන්න යන්නෙත් නැහැ. ඒක නෙවෙයි අපිට ඕන කරලා තියෙන්නේ අපිට ඕන කරලා තියෙන්නේ යම් යමක් කමක් ඇති කෙනෙක් වෙන්න එහෙම නැත්නම් අපි කියනවා සමාජ තත්වයක් ඇති කරගන්න. ඒ නිසා මේ පොඩි උන් එනකොට භාවනාවට මගේ ඇඟ හිරිගැටෙනවා. උන් කොහොම ඉඳගෙන ඉන්නවද කියලා මට හිතෙනවා. මොකද ওই වයසේදී මට තිබුණු ගායය. හිතා ගන්න බෑ ආගමක ධර්මයක කිසිම අවශ්‍යතාවයක් තිබුණේ නෑ මට පේන්නේ සියල්ල ඉදිරියට යන්න ඕනේ මම මෙහෙම කෙනෙක් වෙන්න ඕනේ කවි ලියනවා ඒ දවස්වල సౌందర్యාත්මක චිත්‍රමවනවා මෙහෙම වෙන්න ඕනේ අනේ මං යන පාරේ පාන් කිරිත් එක්කත් ඉන්න එපා ඌනෙක් අච්චික් ගන්න එපා අනේ මට සියල්ල හරියන්න ඕන අනේ සියල්ල අංග සම්පූර්ණයෙන් හරිය සුරංගනා කුමාරියක් හම්බ වෙන්න ඕනේ අනේ ඉතින් එහෙම කරගෙන යන වෙලාවේදී කවුරුහරි මේක අනිච්චන් දුක්ඛන් අනත්තන් කියවන හොම්බට දෙකක් දමලා ඉඳ හිතලා මේ මෙච්චර ලස්සන මේ වැඩේ යද්දි මොන අනිච්චන් දුක්ඛන් අනත්තද ඉතින් ඒ නිසා මගේ ජීවිතේ මට දකින්න හම්බුනොත් අවුරුදු 26ට අඩු භාවනා කරන දරුවෙක් මගේ ජීවිතේ පුදුම විදිහට තරහ වෙනවා මට මේ වෙනස උනේ 25 26 වයසේදී ඒත් මහා ලොකු සාක්ෂාත් කරණයක් නෙවෙයි මේකට යන්න ඕනේ මේක බලන්න ඕනේ මේ සතියයි ඕන කරලා දෙන්නේ හටගන්මත් නෙවෙයි මැදත් නෙවෙයි අගත් නෙවෙයි ආමූල කර්මත්තනත් නෙවෙයි වෙන මල දානිකුත් නෙවෙයි ඉරියව්වත් නෙවෙයි සිවුරත් නෙවෙයි තට්ටෙත් නෙවෙයි සතියයි ඒකට ගියාට පස්සේ අනිකුත් සියල්ලම දේවල් සත්ත පහක වටිනාකමක් නැති මොන්නම වටිනාකමක්වත් නැහැ මේ සතියයි ඉදිරිපත් වෙන්නවා ඉතින් එතකොට මේ ලෝකෙ දිහා බලනකොට ඒ දෘෂ්ටි කෝණේ මේ මිනිස්සුන්ට හැදිලා තියෙන පිස්සුව සතියක පලාතක් නැහැ. කෙලින්ම තෘෂ්ණාදික යුද්ධ ප්‍රකාශ කරන තෘෂ්ණාවත් එක්ක. මාන්නේ කිව්වහම වැක්කිරෙනවා. දෙකන්සෙන් වැක්කිරෙනවා. ඊගාට මේ මම පෙන්වන්න හදන ගතිය ඒකෙන් සාමාන්‍ය මානසික දෙයක් ඒක කිසිම කෙලෙසයක් කාටවත් දකින්න බෑ. ඉතින් මම මං ගැන බලන්නේ නැතුව අය කවුද බලන්නේ? ආනි අතරමැද මේ සතියක් ඉස්සර කරලා මේ සතියට ගියාට පස්සේ ඒකට රූප වුණත් එකයි නාම වුණත් එකයි සෝබනචෛසික වුණත් එකයි අසෝබනචෛසික වුණත් එකයි કોઈ පාට වියවෝතේජ වුණත් එකයි අතුලත් වුණත් එකයි පිට වුණත් එකයි ඇති වෙනවා නැති ඔන්න ටික තේරුම් ගන්න ගන්න තමයි මේ නාමය මොකද්ද රූපේ මොකද්ද අර ධාතුව මොකද්ද මේ ධාතුව මොකද්ද ඉතින් මොන මගුලක් කුණු වෙලා යනවනම් මොනවටද තෝරතෝරයි යකඩ මල්ලට ගුල්ලෝ ගෙවපනම් හාල් මල්ල නොබල විසි කරන්න කියලා තියෙනවා. විසි වෙනවා. එතකොට මේ අභිධර්මයේ දැනගෙන හිටියද 13 28 දැනගෙන හිටියද මේ නාම රූප පරිච්ඡේ ඥාන දැනගෙන හිටියද නාම ධර්ම දැනගෙන හිටියද ඔය මොන දේ තෝන වෙනවා ඒවයි නිට්ටයයි සුඛයි සුබයි කියලා හිතනවා. සතියට දාලා නෝනා වුණත් එක විදියයි මැනිකේ වුණත් එක විදියයි නෝනා වුණත් මැනිකේ වුණත් අපිට වදේමයි කියවට පස්සේ ඔක නෝනා උච්චාමකෝ අපිට මැනිකේ වෙච්චාමකෝ එහෙම නැත්තම් තමයි කේන්දර බලන්න ඕනේ අනම්මනම් ඔක්කොම මේ සතිය ඉස්සර කරාට පස්සේ ඕනේ අරමුණක නාම වෙන්න පුළුවන් රූප වෙන්න පුළුවන් අජ්ජහත් වෙන්න පුළුවන් බහිද්ද වෙන්න පුළුවන් ඔක්කොම තියෙන්නේ උප්පාදෝ පඤ්ඤායති වයෝ පඤ්ඤායති තිතසඤ්ඤතත්තම් පඤ්ඤායති නමුත් අපි මෙතෙක් තියුණු අධ්‍යාපන ක්‍රමයට නැත්තම් බුද්ධ ආගමට වැය වීම දකින්න බෑ. වැය වීම දැකීම අශෝබන දෙයක්. අවමංගල්‍ය දෙයක්. ඒක අභද්‍ර දෙයක්. ඒක මංගල නැහැ. ඒ නිසා අපි චිත්‍රය හදලා තියෙන්නේ වැය වීම පෙන්වන්න නැතුව අනිත් පැත්තේ මංගල පැත්ත. ඒක හොඳටම පේනවා මේ දෙයයන් වහන්සේ මෙව්වයි කියන ආර්ථිකයක අගනගරකට ගියාම කවදාකවත් මිනියක් නෑදෑයන්ගේ ගෙදෙට්ට ගේන්න බෑ. ඒ මිනිය පාරර ගෙති යන්න ඕනේ. ගෙදෙට්ට ගන්න නම් වෙනම අවසරයක් ගන්න ඕනේ දෙන්නේ නෑ. පිස්සෙප් පියහට පාරේ ඉන්න නෑ ඔක්කොම පිස්සන් කොටුවේ ගාල් කරනවා. වයසක මිනිස්සු ඔක්කොම මහලු මඩංගොල ගාල් කරනවා. ලෙඩ්ඩු සේරම ස්පිතාලේ ගාල කරනවා. අර භද්‍ර යවුවනේ ඉන්නේ කට්ටිය තමයි නගරේ පුරංගනාවන් සහ පුරවැසියන් නගරේ බොහෝම ලස්සන සුවසේ ගත කරන බලන්න දෙයයන් ආසි මාපු ලෝකේ කොච්චර පාරාදීසයක්ද ලෙඩු නෑ පිස්සු නෑ වයසට කට්ටිය නෑ මිනිහක් මොකක්වත් නෑ මෙහෙම ලෝකයක් මේ වලසේ අපිට හිතනවා චකේ කවදාද අපේ ලංකාවත් අපි මේ තරමට දිනු කරලා දුප්පතුන් නැති ලෝකයක් හදා අපි කවදද මේ ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් පැවිද්දක් නැති ජීවිතයක් මංගල ජීවිතය හදාගන්නේ කොහොමද කියලා තමයි බලන්නේ ඒ වෙනට ඉන්දියාව යන්න මේ මෙතනපත් කරනවා මෙතන මිනිහා. අර මනුස්සයා එතන කක්ක කරනවා. කිසි ප්‍රශ්නයක්. බොහොම ලස්සන ආර්ථිකයක් තියෙනවා. දැන් වැඩිම වැඩෙන ආර්ථිකය ඉන්දියාවේ. මේකේ තියෙන මේ සත්‍ය සහ මවාපාන දෙක අතර අපේ හිත පුදුම හිරවිල්ලක හිර වෙලා තියෙනවා. මේක මේ ශිෂ්ටාචාරය නිසා ඇතිවෙච්ච දෙයක්. අපේ ශිෂ්ටාචාරය ක්ෂය වීම පෙන්වන්නේ නැහැ. වැයවීම පෙන්වන්නේ නැහැ. Nirodhe පෙන්වන්නේ නැහැ. ඒ නිසා පුද්ගල සටනක් කරලා ඇති හැටිය දැකලා උපදින හැමදේම මේ විදිහට වෙනස් වෙනවා කියලා දැකලා ඒක බාර ගන්න වෙලාවේදී ඇති වෙන සත්‍යයට කියන්නේ බිහිරු ඒක වෙන්නේ මමයට තර්ජනයක් මගේ මාන්නයට තර්ජනයක් මම මේ ආශාවෙන් රැස් කරගත්ත දෙයට කරන තර්ජනයක් කියලා. මොකද මම ආශාවෙන් රැස් කරත් මම ප්‍රතික්ෂේප කළා. මම මේකෙන් අදිමානයක් අවමානයක් දෙකම ගත්තා. එහෙනම් මමයා කියන එක ඉස්තිර තහඬ කරන්න හැදුවත් නැතත් කොහොමදත් අනිත්‍යයි. කොහොමදත් විනාශ වෙනවා. ඉතින් මේක කිව්ව නිසා බුදුරජාන් වහන්සේට බයිනවා මා කුණු ධර්මයක්. නාස්තික ධර්මයක්. එහෙම නැත්නම් රස දන්නේ නැති, సౌందර්ය නැති ධර්මයක්. උච්ඡේද ධර්මයක් දේශනා කරයි. බුදුජානකසේ දේශනා කරන්නේ බුදුනාස කියනවා නිකන් බොරු රවට්ට ගන්න එපා. කිසිම දෙයක් මේ ලෝකේ නෑ උපාදේ සහ තිකිය පමණක් තියෙන හැමදේම වැය වෙනවා. මම මේ වැය වෙනවයි කියලා කියන්නේ සාපයක් නෙවෙයි ඇත්ත. මෙන්න මෙතන කියන බිහිරු වෙන බය බුද්ධම විදියට දවස් ගණන් කන්න බැරුව යනවා. දවස් ගණන් මේ දකින දකිනදී කිසිම තැනක රස නැති වෙනවා. ඒක නිසා ඒ අටුවාචාරින් වහන්සේලා සඳහන් කරනවා ඒ කිනා හිතනවලු මෙතන මොකක් කරන්නේ මේ භාවනා මධ්‍යස්ථානේ වැරද්දක් තියෙනවා. ඒ නිසා මම මේක හරියන්නේ නැහැ මම වෙන මධ්‍යස්ථානකට යනවා. එතන මේ ගුරුවරයා හොඳ නැහැ. මෙතන යනකොට මට එකම එපා වෙනවා. එතන මේ මේ නානපානේ නෙමෙයි කර්මස්ථානේ මට වෙන එකක් ඇති. මේම කියලා එයා කුල්ලුවන් තරම් ක්‍රමයට අර භාවනාව කඩා ගන්න නෙවෙයි මේ තර්කණයේ කල්පනාව තියෙන්නේ. එයා හිතන්නේ භාවනා දියුණු කරන්න කියලා වෙන්නේ මොකද්ද? අර තිබ්බ පදනම දෙදරන. මාරේ ඇවිල්ලා මෙයාට කියනවා නෑ නෑ ඕම ඕනේ නෑ භාවනාදී ඕම දුක් කරදරේ ඉන්න බෑනේ භාවනා කරන්න දුක් නැති කරන්න ඇති. ඔයක මල වාතයක් නේ දැන් වෙලා තියෙන්නේ. කන්නත් බෑ බොන්නත් බෑ කල්ලෙල්ලා බොල්ලෙල්ලා කියන්නේ ඉන්නේ. ඒ වෙනුවට වෙන තැනකට ඵලයක් වෙන දෙයක් කරපන් වෙන අරමුණක් ගනින් කියලා අර බය විසින් මෙහෙवला ඒ කෙනා ක්‍රියාත්මක කරන ආකාරය දැකපුවාම පුදුමාකාර උපක්‍රමශීලී වෙන්නේ කියලා කියනවා එයාට උපදෙස් දෙන කෙනා. ඉතාම ප්‍රයෝගශීලී වෙලා එයාගේ ඇත්තම එකක් වගේ සලකලා එයාත් එක නෑ කලබල වෙන්න ඕනේ නෑ ඒක එහෙම තමයි අපි ඒකට අපි මෙහෙම කරමුකෝ බබා අඬන්න එපා බබා රබර් සූප්පුව කටේ තියාගෙන ඉන්නකෝ අම්මා එනවා තා පොඩ්ඩකින් අම්මා කිරි දෙයි මට කිරි නෑ සූප්පුව තියාගෙන ඉන්නකෝ ඉතින් මේ සූප්පුව තැබීම සඳහා අපි සාසනේ নানা ආකාර ප්‍රයෝග කරනවා ඒ ප්‍රයෝග මොකද යෝගාචර තේරෙන්නේ නෑ නමුත් උපදෙස් දෙන කෙනා දන්නවා මේක අනිවාර්යයෙන්ම අතරමඟ දෙන්න ඕනේ බයක් වෙනවා ඉතින් අපි අටුවාවේ සඳහන් කරලා තියෙනවා එහෙම බස් කාලය ඇතුළත බස් කාලේ පටන් ගන්න ඉස්සෙල්ලා ලুকু ස්වාමීන් වහන්සේ නමකුයි වැඩිමාල් තරුණ ස්වාමීන් වහන්සේ නමකුයි ඉඳලා තියෙනවා තරුණ ස්වාමීන් වහන්සේට මේ ස්වාමීන් කමටහනක් දීලා තියෙනවා කරගෙන කරගෙන යනකොට කිව්වලු ස්වාමීන් වහන්සේ බෑ මට බං කරන්න බෑ මට මහාන සිවුරු අරින්න ඕනයි කියලා ඊට පස්සේ ඉතින් ලොකු ස්වාමීන් වහන්සේ දන්නවා දැන් මේ මොකාට දෙන්න හදන්නේ කියලා ඊට පස්සේ කෝලේ ඒකට කමන්නේ නම දැන් මේක කල් ඔක්කොම මගේ වැඩ ටික කරගෙන හිටියා දැන් මේ නම ගියොත් සිවුරට ගියොත් මං ඉන්න කුටිය බලන්නකො හොඳට ඕම දිරලා තියෙනවා. ඕක දැන් කඩාන වැටෙනවා. දැන් මගේ වැඩේ කරන්න බෑනේ. ආ ඉතින් මේ ආමතුරු කල්පනා කරවලු සිත් ආමතුරු එහෙමයි ස්වාමීන් වහන්සේ මොකද කරන්නේ පස්සේ කිව්වලු මට ගල් වෙනක් හදලා දෙන්න. එතකොට ඒකේ කඩා වින්දෙන්නේ නෑනේ. ඉතින් මෙයා කැලේ හොඳ ඇවිදලා ඇවිදලා කිව්වලු ගල් දෙන්නේ නෑ කියලා. ඉතින් අර ගල් පරුවත තියෙන්නේ, ගිරිශිකර තියෙන්නේ ගල් දෙන්නේ. ඊට පස්සේ කිව්වලු හැබැයි ওই නමට හොඳ යහන් දෙන්න පහත් තැනක තියෙන ගලක් මට පෙන්වන්න මං ගල්ලේ කණි නැටි කියලා දෙන්නම් කියලා. ඊට පස්සේ දැන් ලොකු හාමුදුරන්ගේ උපස්ථාන නිසා මේ හාමුදුරුව අමාරුයි ලොකු හාමුදුරන්ට ගහන ගියාම මෙහෙම තනියට කැපිච්ච සිකරයක් දැක්කලු හරි උසයි මේ පැත්තේ යන්න පුළුවන් අනිත් පැත්තේ විශාල කන්ද ඊට පස්සේ කළු පුළුවන් තරම් දර ගෙනල්ලා ඒක තැනකට දාලා හොඳට ගිනි ගහන්න කිවලු ගල රත් වෙනකන් ඒකල වතුරක් ගහුවාට පස්සේ ගලේ කෑල්ලක් කඩලා යනවා ඊට පස්සේ ආයෙසරයක් ගිනි ගහලා ගහලා ගහලා ආයතයක් වතුර ගහනකොට ගහනකොට දැන් මේක පතුරු පතුරු පතුරු පතුරු ගැලවෙනවා. ඉතින් මම මේ ශිෂ්‍යයා වැඩ ඉක්මනටම ගල්ලෙන හදලා දීලා සිවුරු අරින්න යන්න. ලොකු ආමඳුරදී දැන් හරි මිනිහා වැඩේනේ දැන්. ලොකු ආමඳුර කරවනවා දැන් ගල්ලෙන හදනකොට වස් කාලයට කිට්ටුවිලු. ඊට පස්සේ ගොල්ලෝ දැන් ඔන්න සාංශ ගල්ලෙන හරි මං යනවා කියලා. එහෙම බෑ ඔය ගල්ලෙන් වල මේ දියසීරාව ගලනවා. එතකොට මේ නියුමෝනියා වැදෙනවා. ඉතින් ඒ නිසා ගල්ලෙන මේ පිරියම් කරන්න ඕනේ. මැටි අනලා අඟලක විතර තට්ටුවක් ගන්නවා. ඒකට සුදු පිරියම් කරන්න ඕනේ. එහෙම කෙරුවට පස්සේ තමයි වතුර ටික ඇතුලේ උරා ගන්න. නැත්නම් කෙලින්ම ගලේ සීතාව ආවොත් වයසක කට්ටියට හොඳ නෑ. උඩු බැලියත්ෙන් බුදිනකොට හොඳ නෑ. ඒක නිසා නම යන්න මට තව දවස් දෙකක් ඉන්නකෝ. දවස් දෙකක් ඉඳලා ඉවරලා මේ මැටි පිරියම් කරලා සුදු පිරියම් කරලා දෙන්නේ කියලා. ඒ වස් ඔන්න මෙන්න කියනකොට කිව්වලු දැන් හරි ඒකත් හරි ඊට පස්සේ කිව්වලු මේ අලුතෙන්ම හදපු ගාම වයසට ගන්න හොඳ නෑ දවස් දෙක තුනක් ඕකේ ඉඳලා පදම් කරන්න ඒකලු අතුපතු ගාලා සුද්ධ පවිත්‍ර කරලා හරි ගසලා එහෙම ඉන්නකොට දැන් මෙයාගේ ටිකක් වැඩ කරලා අර අදහස අදහස අඩු නිසා ඒ ස්වාමීන් වහන්සේ කළු දැන් ඉතින් වස් කාලේනේ මම මේකේ වස් සමාදන් වෙන්න ඕයි නම ඕකේ වස් සමාදන් වෙන්න අපි වස් කාලේ ඉවර වෙලා කරගන්න දෙයක් කරමු කියලා මෙයාගේ අර බය සැකගතිය අඩු වුණාට පස්සේ කිව්වොත් දැන් සමාජයමයි හරි පාළුයි. මුන්න දෙයක්වත් කරන්න හිත දෙන්නේ. ආයි ඒකට කමන්නේ භාවනා කරන්න එපා. සංයුත්තනිකායේ මෙන්න මේ ටික කටපාඩම් කරන්න. ඉතින් මේ ස්වාමීන් වහන්සේ මාස 3 යනකොට ඒ සූත්‍ර කටපාඩම් කරලා අනාගාමී වෙලා තියෙනවා වස්චි වෙනකොට. ඒතර ලොකු අහමදොර දන්නවා දැන් ගෙදර යන්න ඕනක මොකුත් නැහැ. කුටියත් පදන්. ඒ වෙලාවේ අරක තේරුම් ගන්න නැතුව කටයුතු කරා නම් ලොකු හමුතු හිතනවා මේ මනස මයිත් එක තරහ වෙලා යන්නේ කියලා එහෙනම් දෙන්නම වැරදි ආදර්ශයක් කරා. ඒ නිසා තමන් තමන් කෙරේ වැඩ කටයුතු කරන ලොකු හමුතු කෙනෙක් නැතුව අර ලොකු භෞසුත ඥානයක් ඕනේ මේ භාවනා කරගෙන යනකොට මේ බිහිරු කියලා එකක් වෙනවා බය දනවන තැනක් එනවා. අන්නේ දැන එන්නේ ධර්මයේ ගැඹුර දකිනකොට. ධර්මයේ තියෙන ක්ෂේවීම දකිනකොට. වැයවීම දකිනකොට. නිරෝධය දකිනකොට. ඉතින් ඒක දැනගත්තොත් දැන් මට බලන බලන දේ මෙන්න මෙහෙම වියකී යන ගතියක් එයා ඒකට හිත උරු කිරීම සඳහා khයානුපස්සනා වයානුපස්සනා නිරෝධානුපස්සනා ආදි වශයෙන් පටිනිස්සග්ගානුපස්සනා ආදි වශයෙන් ඒකම මෙනෙහි කරලා මේක අර ද්වේෂපද නෙමේ තිබුණ එක ඥානපදනකට හරවන්න ඕන. ඒක ඇත්තටම කියනවා නම් ජීවිතේ නිකන් කෝවක දාලා උණු කරලා වෙන අච්චුවකට දැම්මා වගේ. අපි මෙතෙක් කල ජීවිතේ බය වෙන ජීවිතේ පැකිලෙන දේවල් වලට පේනවා කිසිම තේරුමක් නැතුව මේ පැකිලෙන්නේ මේ මගේ රුචිය නැති නිසා. මගේ පෞරුෂත්වයට ගැලපෙන දැන් ලෝකෙ මොකුත් වෙලා නැහැ. මේ ලෝකේ අපි කොච්චර උඩ වැන්නත් ඕක ඕමම තමයි. නමුත් මට ඕනේ විදියට වෙන්නේ නැත්නම් මගේ රුචියට වෙන්නේ නැත්නම් මගේ කර්මානුරූප වෙන්නේ නැත්නම් අපි එකේ විශාල ලෝකයක් හදා ගන්නවා. ඒක සම්පූර්ණ මනෝ ලෝකයක් එක්ක මානසිකව පිස්සෙක් වෙනවා. නැත්නම් භයානක රෝගයකට යනවා. මේ බය කියන ධර්මතාවය තමයි මේක කියන ආස්ථාන කෝපය කියලා ආයුර්වේදය කියන්නේ සියලු රෝග වලට මුල. බටහිර දැනට පිළිඅරන් තියනවා සියලු මානසික රෝග වලට මුල බය කියලා. ආයුර්වේද පිළිගන්නවා කායික මානසික රෝග සියල්ලට මුල බය. සරුවචනද කියනවා සියලු කෙලෙස් වලට නමක් තමයි බය. බය නිසායි අපි මේ සැලසුම් හදන්නේ. බය නිසායි අපි මේ නව නිර්මාණ කරන්නේ. බය නිසායි අපි මේ අනාගතයක් ගැන හදන්නේ, රක්ෂණ සංස්ථා හදන්නේ. වර්තමාන මොහොතේ යම් වෙලාවක පිරිච්ච ගතිය ආවනම් මොකටයි අනාගතය ගැන සැලසුණා මොකටද නව නිර්මාණ මොකටද මේට වැඩිය වෙනස් දෙයක් මේ තියෙන එකේ ඔක්කොම තියෙන ඒ නිසා අද නව නිර්මාණ කරන පරිශන කරන උච්චතම හැම දිනාටම භයානක බයක් තියෙනවා ඒකයි ඒගොල්ලන්ට වර්තමාන මොහොතේ ස්පාසු නැත්තේ ඉතින් කවදා හරි මේ බය ඥානපදනමට ගත්තා නම් අපිට පේනවා මිනිස්සුયો මනුස්සා බය තජ්ජිතා ආරාම වන ගස් ගල් ගින්දර සරණ යනවා මේ බයෙන් ඒ මනසට හිතා ගන්න බෑ මේ වෙන දේ. ඉතින් ගිල දෙයයන් ආංශයට යදිනවා, රුක්කර දේවතාවන්ට කියනවා, ගිනි දෙයියන් පුදනවා. නමුත් බුදුරජාණන් ආංශය කියනවා ඔය බයත් එක්ක මැරුණොත් අනිවාර්යයෙන්ම ඔබ ගිහිල්ලා ඔය ඉල්ලන පතන දේවල් හම්බ වෙනවා. සංසාරයක් ලැබෙනවා. මේ ජීවිතයෙන් බය ඉක්මවන්න නම් භාවනා හරියාගෙන යනකොට මේ අනිශ්චිතතාවය එනකොට බය එනකොට, නුරුස්නා ගතිය එනකොට, Taman taman දෙස් දෙනකොට, අනුන්ගේ දොස් දකින්නකොට මේ දේවල් ලෝකේ මොකද හරියට මට ඕන විදිහට අකුරට වැඩ කරන්නේ නැතිව කියලා දැනගන්නකොට දැනගන්න ඕනේ මගේ හිත එක මට්ටමකට දැන් ඇවිල්ලා තියෙනවා. ඔබ මේ ලෝකේ කෙලින් කරන්න හදන්නේ මේ ලෝකේ කෙලින් කරලා දුක නැති කරන්න පුළුවන් කියලා හිතලා. ලෝකේ කෙලින් කරත් හතරස් කරත් දුක දුකමයි. ওই දැන් තියෙන එකමයි. ওই දුකේ මොන්නම වෙනසක්වත් වෙන්නේ නැහැ. ඔක බාර ගන්න නම් මාර බලවේගයක් විදිහට මතුවෙන බයේදී තීරුම් අරගන්න මේක භාවනාවේ තාමත් වැදගත් තැනක්. මේක ඉන්නේ දක්ෂම දක්ෂ යෝගාවචරයන්ට විතරයි. නිකන් සාමාන්‍යයෙන් නියම විදිහට භාවනා නොකරන නියම කර්මස්ථානයේ හම්බෙච්ච නැති කෙනාට එන්නේ නැහැ. එයාට දන්නෙත් නැහැ මේක. හරියට භාවනා කරනට එන්නේ. නමුත් සෝවන් වෙච්ච කෙනාට එන්නේත් නැහැ. එයා මොකද එක සැරයක් මේක කාලා තිනවා. ඒ නිසා එනකොට ටිකක් දඟලලා වාසේ දැනගන්නවා කොහොම තමයි මේකේ ඇති. ඕක කලබල වෙන්න එපා. ওই සිද්ධි දෙක තුනක් වෙනකොට ඕකේ පහු වෙනකොට ඕකේ බය නැති වෙනවා. අන්නේ විදිහට මේ බීරු කියන චෛසිකේ දැනගත්තට පස්සේ බුද්ධම අනුකම්පාවක් ඇති වෙනවා සත්තු વિશે. බුද්ධම අනුකම්පාවක් ඇති වෙනවා මිනිස්යා વિશે. සත්තුන්ගෙන් ගන්නව දෙයක් නම් මුළු ස්වභාවික වර්ණය සම්පූර්ණ මිනිස්යාගේ මේ සත්තුන්ගේ තියෙන මේ විවිධ වර්ණ ගැනීම සියල්ලම බයට ඇති වෙලා තියෙනවා. මොකද පොඩ්ඩ අහුනොත් ගැරන්ඩියාට ගෙම්බගෙන ආයේ නඩු ඇහිල්ලක් පරිධිකාරයක් කිරිලක් නැහැ ඉතන මර දඬුවම දුන්නා. හක්කෙමයි. ආයේ මොනම කතාවක්වත් නැහැ. මිනිස්සු මේ සම්පූර්ණ දැවෙන ගිනි ගොඩක් උඩ ඉන්නේ බිම්බෝම්බයක් උඩ ඉන්නේ. මොකද යට ගොඩක් ප්‍රශ්න තියෙනවා බය නිසා. මොකද බය දැක්කට පස්සේ හිතෙනවා මාරේවිල මොන જાති දෙල්ලන්නේ මම මරනවා කනවා කොටවා කිව්වද ඔය hina වෙලා හොඳයි බලවන්න කරපන්කෝ කියතයි අර ආලෝකයක් සැයිල බුදුරජාණන් එළියට ඵලයන් කියන්නේ yes sir කියලා එළියට යන ඇතුළට වෙන කරා එහෙමයි කියලා ඇතුළට දෙවෙනි සෙප්පලේ වගේ යන්න ආයෙසරේ බලේ එනවා තුන්වෙනි සැරේ ආවට පස්සේ කියනවා නෑ යන්නේ ගහනතෝ උසර ධක්කල කරේ කියන බුදුන් නම් ගහපන් කරන්න ගත්තම මාරු වැටෙනවා ඒ පළවෙනි අවස්ථාව දෙකක් දෙනවා නිකන් යකාට පොඩි chance එකක් තියෙන බෑ සුදියක් පොඩි ආසාවක් උඩ දීලා කියනකොට පුළුවන් ඕල්ල ගහපන් බය ප්‍රශ්නයක් අහන උත්තර දුන්න නැත්නම් ගහන පොලෙකම ප්‍රශ්නේ අහපන් ඒක වෙනම කතාවක් නමුත් උසලා ගන්න ගහිල්ල නිකන් බොරු වැඩක් ඒක වෙන්නේ නැහැ වගේ මේ බයට යකාට පිස්සට මුණ දුන්නට පස්සේ මාරයට දුන්නට පස්සේ මොකක්ද ඊට පස්සේ තියෙන්නේ බය තියෙනකන් ලක්ෂ වාර මැරෙනවා බය නැති වෙන්නේ එක සැරේ මැරෙනවා ඒ වෙන්නේ බුදු බුද්ධ ශ්‍රාවකයන් විතරයි. අනින් කිසිම තැනක මේ පාඩම ඉගෙනෙන්නේ නැහැ. ඒ නිසා යෝගාවචර දැනගන්න ඕනේ මේ යක්කුන්ට බය නම් සෝනේ ගෙවලා ගන්න එපා. ඉන්න එපා භාවනා කරන්න. ගිදිටුල රැයට කාලා පුතිය ගන්න කියලා තියෙන්නේ. ඉන්න එපා භාවනා කරන්න. භාවනා කරන්න එනවනම් යකත් එක බුදියන්න වෙන්නේ. යකයි සෝනේ ගෙවලා හදනවනම් දියක් වෙනවා. ආපුවම දැනගන්න දැන් මන්තරේ හරි ඒකයි යකා එන්නේ. එතකොට ඌට ඔන්නේ පුලුටු ටිකක්. පණට මොන ප්‍රාණයට ප්‍රාණයක් බිත්තරයක් ඔය තඹකාදීක මනුස්ස රූපයක් ඇඳලා දුන්නට පස්සේ යකා යනවා. ඌට අදාළ පුලුටු ටික දෙන එක විතරයි තියෙන්නේ. ඔය යකාවේ ප්‍රාණයට ප්‍රාණය කියනම මේව කන්නේ නැහැ. බෝරු. මේ උද්දැන්නට ලේගොටුවට පුලුටු ටිකට යනවා. ඕක දුන්නාම ඉවරයි. ඊට පස්සේ තමයි මනුස්සයා වෙන්නේ. එතකම්ම අපි රිමෝට් කන්ට්‍රෝල් එකකින් නටවනවා වගේ මේ බයට පුදුම දැඟලිල්ල දඟනවා ඊට පස්සේ තමයි නන්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වර වෙන සරණක් නැහැ බුදුන් තමයි අන්නේ විදිහට ගියේ නැත්තම් ඒ මනුස්සයාගේ මකුකම සහ ස්තම්භ ගතිය කියන මක්කෝ තම්බෝ තීරණ පටන් ගන්න ඒ මනුස්සයා බයයි ඒක කියන්නේ කියන්නේ වෙන තාලවලදී එසකොට යාගේ වචන හරි මකුයි ඇති දේ ඇති හිතට කියා ගන්න බෑ. කොච්චරද කියනවනම් මේ බය සම්පූර්ණ ෂිසොෆෙනික් කියන පුද්ගල දෙන්නෙක් එක ශරීරයක් ඇතුලේ ජීවත් වෙන්න ආසේ දැනෙන මානසික අසහනයට යනවා. බයිපෝලර් කන්ඩිෂන්ස් වලට යනවා. කවදාකවත් භාවනා කරන්න බෑ ඒ කටියට. මාජිනල් මට්ටමෙන් එහාට ගිහිල්ලා බයිපෝලර් හරි සිටුේෂන් එකක් හරි ෂිසොෆෙනික් આવොත් භාවනාවට අබහුවේ මොකක්වත් නැහැ බයක් තියෙන. වෙන මොකක්ද බීතිකාවක් තියෙන ලෙඩක් නැහැ. ඒ නිසා මේ බය දැනගෙන මුල් කාලෙදි කඩාගත්තොත් ඒ නිසා ශ්‍රද්ධාව අවශ්‍යයි සූදානම් වෙලා යන්න ඕනේ අත්තරදි ටිකක් වෙලා තියෙන්න ඕනේ මේ ලෝකේ කවදාකවත් අංග සම්පූර්ණ කරන්න බැරි බව දැනගන්න. ඊට පස්සේ එයාට තේරෙන පටන් අර ගන්නවා අපි මෙතෙක් කල මේ බය බය වශයෙන් දන්නේ නැතුව ලෝකෙට කියන්න ලැජ්ජ වෙලා අනේ කරලා තියෙන නාටකම්. අපි කියනවා නෑ නෑ මම බය නෑ මම මොකටද බය වෙන්නේ? කීවට මොකද යාට ඇතුලේ බඩේ biju තම්බන ගින්නක් තියෙනවා. මේක කෙලින්ම කියනවා ධර්මයේ ආරක්ෂා වෙන එක නා ධර්මයේ වැඩ කරන එක නා මට මෙතනදි බයක් ආවා. මට මෙතනදි බයක් ආවේ නැහැ. මොකද ඒක අපේ ගුණයක් නේ මායාවේ ගුණයක්. ඒක න ආඩම්බර වෙන්න දෙයක්වත් නැහැ. ඒක නේ මේ පශ්චාත්තාප වෙන්න දෙයක්වත්. එහෙම නැත්තම් වෙන්නේ මොකද්ද මේ මක්ඛ තම්බ කියන ගුණ එන්න පටන් අර ගන්නවා. එයා ඒ යටි යහීන් වලින් වැඩ කරන මේ බිහිතිකා භ්‍රාන්ති සම්පූර්ණ මනුෂ්‍ය පිස්සෙක් කරනවා. එනිසා බීතිකා භ්‍රාන්ති වලට මුහුණ දෙන්න සාමාන්‍ය කරන්නේ කවුන්සලින් කරනවා. එහෙම නැත්නම් ෆ්‍රී ඇසෝෂියේෂන් කරනවා. එයා දන්න කෙනෙක් ඉස්සරහා කතා කරන්න ඊට පස්සේ එයාට යාම දන්නේ නැතුව මේ කටයුත්තට මුල් වෙන දේ මතුවෙනවා. ඔය තොලිවිල් කරනකොට, බලි නටනකොට, යක් නටු නටනකොටත් ඔය දෙල්ලමයි කරන්නේ. නමුත් සතිය කියලා කියන්නේ හොඳ කවුන්සලර් කෙනෙක්. සතිය මේ සිද්ධිය දිහා කවුන්සලින් ඇතුළෙමයි කරන්නේ. ලෙඩක් තමම්මයි. වේදක් තමම්මයි. බය එnderලා සතිය හොඳට බලන ඉන්නවා. සත් මේ බයේ මුල මොකද්ද කියලා. බය ඉන්නේ විභූෂණ පාගන දඟලගෙන වෙන හරි ඒකට කමන්නේ මේ කොහොමද ඒක පටන් ගන්න පටන් ගන්න යනකොට අන්ධකාර ගුහාවක මොකද්දෝ බය සැකසිත දැනක් තියෙනවා. ඒ පැත්ත බලන්නත් බයයි. ඒකට හම්බෙන රෝග ලක්ෂණ වලට වෙදකම් කරාට යන්නේ නැහැ. ඒ දෙක දිහා හරියට බලන්න නම් තමන්ගේම වැරදි ටික දිහා නැත්නම් තමන් තව කෙනෙක් ඉස්සරහා රඟපාන හැටි එහෙම නැත්නම් තමන් දවල් මිගෙල් රෑ ඩැනියෙල් විදියට මේවා දිහා කටයුතු කරන හැටි දිහා පේන්න පටන් ගන්නකොට ඒ යෝගාචරණ හැම එකෙක්ම චපල බව තේරෙනවා. මේ ලෝකේ ඉන්න ඔක්කොමලා චපලයි. පෘථජ්ජනේ ඔක්කොම චපලයි. ආ කිසිම කෙනෙක් මේ යථාවාදී තථාකාරී නෑ. යථාකාරී තථාවාදී නෑ. කියන දේ කරන්නේ නෑ, කරන දේ කියන්නේ නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ යම් දවසක කිව්වනම් මම කියන දේ කරනවා කරන දේ කියනවා කියලා බුදුරජාණන් වහන්සේ හරියට හරහ පේන වීදුරුවක් වාගේ සම්පූර්ණ විනිවිද පේන සුළු ගතියක් තියෙනවා. ඒසත් දෙයයන්ට සතුටුයි, බ්‍රහ්මයන්ට සතුටුයි, මනුෂ්‍යයන්ට සතුටුයි, මිත්‍යා දෘෂ්ටිකට සතුටුයි. ඕන දෙයක දන්නවා මේකේ මායාව නැහැ කියලා. හැබැයි මායාව නැතිවීම සඳහා හිතලා නිහතමානී වෙන්න බෑ. ඒක හරියන වැඩක් නෙවෙයි. මේ කෙලෙස් වල යාන්ත්‍රණය දැනගන්න ඕනේ. දැක්කට පස්සේ පේනවා අපේ මකු බව, අපි තමන්ට ගුණවන්තව උදව් කරපු කෙනාගේ ගුණය මකන ගතිය. නෑ මේ ගුණය ගත්තේ මේ මගේම දක්ෂකමට. ඒගොල්ල මොනවද මට කරේ? මමයි මේක කරේ කියලා මක්ක. තම්බ කියලා කියන්නේ ඔලමුල ගතියක් වෙනවා. එක ටික කියන ගතියක් එනවා. මේ මක්ඛතම්බ දෙකම එන්නේ අර වාගේ ඊට කලින් කියපුවේ මාර බලවේග වල තියෙන පොඩි පොඩි ගති නිසා. යම් වෙලාවක මේ විචිකිච්ඡාව, බය වගේ දේවල් අයින් කරාට පස්සේ ඊට පස්සේ තවදුරටත් අර පුරුද්දට අර චපල ගති එන්න පටන් ගන්නවා. චපල ගති ක්‍රියාත්මක වෙන්න පටන් ගන්නවා. එයාට කෙලින්ම මුණ දෙන්න වෙනවා. Taman ඇසුරු කරන එක අනුකරණට ඇසුරු කරන අනිත් පාර්ශව කරුවට කියන්න සිද්ධ වෙනවා. උනාට පස්සේ හරි මම මේ වැඩේ කරලා තියෙන්නේ ಗುಣමකුකමකින් මම මේ වැඩේ කරලා තියෙන්නේ ඔලොමලකමකින් මට සමා වෙන්න මම එදා එහෙම කරා නමුත් මට තේරෙනවා ඒක පාර්ශවකරුවගේ දෝෂයක් නෙවෙයි මගේම තියෙන චපලකම ඉතින් මේ වෙලාවේදී මේ වංචනික ධර්ම ෂටගති මායාවී ගති ඊටාම සියුම් නමුත් හැරවැටිච්ච කුණ වගේ තේරෙන්න පටන් ගන්නවා. ඉතින් මේ තේරෙන්න පටන් ගන්නකොට පාර්ශව කරුවා ඉඳලා ගිහිල්ලා සමාව ගත්තොත් කියන්න පුළුවන් නම් මට මෙහෙම දෙයක් වුණා ඔබතුමා හෝ ඔබතුමිය තමයි පාර්ශවකරුවා වුණේ මම මේ වෙලාවේදී රංගපාලා තියෙන්නේ වැරදි විදියට මෙන්න මේ මතියේ ඉඳලා අනේ සමා වෙන්න මානසිකත්වය කායික මානසික හානියක් සිදු වුණා නම් කියලා හරියටම මේ වෙච්ච දේ sannivedanaya කරන්න පුළුවන් නම් ඇති වෙන මේ ඉතිරි පැතිරි යන ගතිය සමාව එහෙම නැත්නම් මත්තට වැරදි නොකරන තමන් ගන්න මේ අදිෂ්ඨානය එතනදී තමයි සීලෙ පටන් ගන්න. මේ වෙනකොට ගොඩාක් දුර ඇවිල්ලා අපි සිල්වන්තයි කියලා හිතාගෙන සීලෙක තමයි යන්නේ. නමුත් එදාට තේරෙන පටන් ගන්නවා මේ සීලය තව කොච්චර පිරිසුදු කරන තැන් තියෙනවද? මොකද අපි මේ මගේ චරිතය පෙන්වන්න මම අහවලයි කියලා මම බඳ අපි දන්නේ නැතුව අසංස්කාරික මනෝ සංස්කාර වගේක් වැඩ කරනවා. මේ හිතලා මෙයා රවට්ටන්න හදනව නෙවෙයි. අන්තිමට බලනකොට ඒ ඇඟෙන් ඇඟටම දන්නේ නැහැ. අසංස්කාරිකව මේවා ක්‍රියාත්මක. හැබැයි මේ මිනිස්යාගේ ප්‍රතික්‍රියාව දිහා එතන හැසිරෙන දිහා හොඳට සාවධානව හිටියොත් පේන්න පටන් ගන්නවා මෙයාගේ හිතේ මගේ හැසිරීම වැරදියට තේරුම් ගන්න තියෙනවා. ඇත්තටම මම මේකට උදව් වෙන විදිහේ හැසිරීම් තිබිලා තියෙනවා. ඒ නිසා එයාව සාක්ෂි කරගෙන අපිට පාර්ශව කරු වෙන එක න සාක්ෂි කරන යා කණ්ණාඩියක් කරන යාගේ පේන පිළිබිඹුව හරහා අපේ ಗುಣද අපේ මේ මක්කතම්බ කියන ಗುಣ ටික තේරුම් කරගන්න පුළුවන් කාලෙටයි බුද්ධ ශාසනය පවතින කාලේ කියලා කියන්නේ. ඒ පාර්ශව කරුවගෙන් ඒ උදව්ව නොලැබුණොත් අපි කවදාකවත් ගොඩ එන්නේ නැහැ. මොකද මේ ප්‍රශ්නේ අපිට ඇවිල්ලා තියෙන්නේ ශිෂ්ටාචාරය හරහා. දුවට මතක තියාගන්න මේ ප්‍රශ්නේ අපිට ඇවිල්ලා තියෙන්නේ අපේ සංස්කෘතිය හරහා. අපි මේ ප්‍රශ්නේ අපිට ඇවිල්ලා තියෙන්නේ අපේ අගයන් ආඩම්බරයි. ඒවා අපි මේ ජීවිතය ආවට පස්සේ අපිට පුරුදු කරපදවා. දැන් ඒක හරහාමයි උත්තරේ තියෙන්නේ. සම්බන්ධ වෙච්ච කෙනාට ගිහිල්ලා කියන්න පුළුවන් වෙනවනේ මෙන්න මේමයි මම මේව කරා. එහෙම නැත්නම් මම නොසිතා මගේ ඇති මෙහෙම දෙයක් වෙලා තියෙනවා. කරුණාකර සමා වෙන්න. ඔබතුමා සමා වුණත් නැති වුණත් ඔබතුමිය සමා වුණත් නැති වුණත් මගේ ඉල්ලීම තමයි මට කරන්න පුළුවන්. මම බුද්ධ නාමයෙන්, ධර්ම නාමයෙන්, සංඝයා නාමයෙන්, සීලේ නාමයෙන් මම සමාවිල්ල බයි. ඒක නිසා සර්වඥාන්සේ සඳහන් කරලා තියෙනවා මේ සාසනේ පණ කියන්නේ මත්තට පිරිසුදු වෙන අදහසෙන් තමන්ගේ වැරද්ද ප්‍රකාශ කරන්න පුළුවන් නම් අපි ඒකට පාපොච්චාරණය කියලා කියනවා. ওই පව් සමා කිරීමේ කතාවක් තියෙන පල්ලියේ අන්නේ වැඩපිළිවෙල ඒක විතර හිතට සාන්තිකර තත්වයක් මුළු ලෝකෙම නැහැ. අපි ළඟ නිතර වැරදි සිද්ධ වෙනවා. ඒක ගැන පශ්චාත්තාප වෙන්න බෑ. ඒක manussකම. නමුත් මේ වැරද්දට සමාව ඉල්ලීම සමාධියම දේවගතියක්. මේ අතින් අපි දුර්වලයි. දුර්ල මොකද මේ මක්ඛ තඹ කියන ගුණ දෙක නිසා අපි ගුණ මකුයි. අපි නෝක ටිකක් කරලා යනකොට මිනිහ නමතක වෙයි. මම තමන්ගේ වාසියට තියාගන්න. නමුත් මට ගන්න ඇහැර වැඩිච්ච කුණ. ඇහැ කැපෙන්නා වගේ. ඇතුළට හැදිච්ච බිලිකාව. ඇතුළේ වැවෙන්න ඇසේ එළියට දානකම් මේකේ තියෙන බාධාව අපිට තියෙන ඔලොමලකම තමයි. අපි ටික නිහතමානීකම නැතිකම. නිසා ධර්මයේ ඉදිරියට යන්න යන්න යන්න මේ මනුස්සයා කිරිවදින ගෝයන් කරලා බිමට හැරෙන්නා වගේ. ඉහළට යන උණ ගහක් දැල්ල පහත් වෙන්නාසේ ඒ ಗುಣ ಗುಣ දෙක මක්ක තම්බ කියන ಗುಣ නැති ಗುಣ වඩන්න පටන් අරගත්තට පස්සේ මේ සමාජය බල සම්බයයකට තකන්නේ. සමාජයේ සම්පූර්ණ චපලයි. පුළුවන් තරම් වසන් ගන්නවා. Taman බලනවා ඊටාම කුඩා වැරද්දක් සිද්ධ වුණත් ගිහිලා කරන්න යනකොට තේරෙනවා මේ හිතපු ශාසනය රැකපු අපේ ආචාර්යයන් වහන්සේලා මොන විදිහේ ශාසනික ගෞරවයෙන් තමන් නිහතමානී වෙලාද අද වෙනකම් මේ පණිවිඩය අවිල්ල තියෙන්නේ. මේ අවුරුදු 2600 එනකොට ඒගොල්ලොත් කැට්ටෙන් පොල්ලෙන් කටයුතු කරා නම් ගහ බැන ගන්න ගියා නම් අපිට කියලා ශාසනයක් තියා මොනම දෙයක්වත් ඉතුරු වෙන්නේ නැහැ. ඒත් කවදාවත් කාරණා නෙවෙයි ඔප්පු කරන්න ගියේ. ඒත් හැම ඉන්න කෙනෙක් එක්කම හදා බෙදාගෙන කටයුතු කරපු නිසා ඉතාමත්ම ශ්‍රේෂ්ඨ ගුරුවරු අන්තිමට නිකන් පාපිස්නා බිස්නක්සේ පාපි පහපියන ලනුබැදුරක් වාගේ අපි කියනවා පාපිස්නක්සේ සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට කියන්නේ පාපිස්නා බිස්නක්සේ කියලා සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේට බුදුරජාණන් වහන්සේ දීලා තියෙන ඔළු උස්සන්න බැරි මේ අභියෝග අපිට හිතා ගන්න බැරි දේවල් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ කවදාකවත් ඇයි මට මෙහෙම කරන්නේ මොකක්වත් නැහැ ඒ දෙයකට පවා මට මේක කරන්න බෑ ස්වාමීන් වහන්සේ මට මට කරන්න ඕනේ මෙන්න මේ අඩුපාඩු සෝපිතන කියන උඹට කරන්න ඕන මෙන්න මෙහෙම කරපන් ඒ උන්වහන්සේගේ තිබිච්ච ඒ නිහතමානී ගතිය නැත්තම් මේ සමාවිලන ගතිය විස්තර කරලා දුන්නා මම දැක්කම ඈතකදී ඔය මේ යක්කඩේ පඤ්ඤාරාම ස්වාමීන් වහන්සේගේ පොත්වල උන්වහන්සේගේ ඔය මම හිතන්නේ සමන්නේතන සහිත සංගීබණ කියලා හරි ලස්සනයි ඒ ස්වාමීන්ගේ පොත් හරි විසිතුරුයි ඒ ස්වාමීන් ලියලා තියෙනවා මම මේ ශාසනය ගැන හිතනකොට මට බුදුහාමුදුරන් මල් මල් වට්ටියක් පූජා කරනවා කියන එක මහ ලොකු දෙයක් නෙවෙයි මොකද මට පේනවා මුන්නාන්සලා මේ මතු කරලා දීපු දේ මතු කරලා දීපු මේ පටිච්චසමුප්පාදවත් චතුරාර්ය සත්‍යවත් ආර්ය අෂ්ටාංග මාර්ග නෙවෙයි මේකෙදී නියතමානි වෙලා තියෙන හැටි ආචාර ධර්ම රැකලා තියෙන හැටි කිසිම සීමාවක් නැහැ නමුත් ඒ වෙනකොට මට හිතෙනවලු අපිට සාසනය ඇවිල්ලා තියෙන බුදුහාමුදුරුවෝ හින්දා නෙවෙයි සාරිපුත්ත හාමුදුරුවෝ හින්දා සාරිපුත්‍ර සාංශේ මවක් වගේ ඒ සරුවචනාංශගේ ධර්මයේ අරගෙන විඳින්න තියෙන දස දුක් විඳලා නව නිග්‍රහ විඳලා ඉවසන්නන් අතර ප්‍රසිද්ධ වෙලා පෙන්වලා තියෙන ආදර්ශය නිසා પરම්පරාවක් ආවා. භික්ෂු પરම්පරාවක් ආවා. එහෙම නැත්නම් උන්වහන්සේ තනේ මන් දිවන් දැක්කනේ මම රහත් වුණානේ මට මොකටද මේ දැන් බැනුම් ඇහිලා කියලා පැත්තකට වුණා නම් මක්කතම්බ දිවුණා නම් ගමනක් එන්න බෑ. මොග්ගල්ලාන ස්වාමීන් වහන්සේ කරලත් නැහැ. සාරිපුත්‍ර සාමි තමයි මවක් වගේ ආර්ය ලෝකයට දරුවන් බිහි කරන්නේ. සෝවන් කරවන්නේ. මොග්ගල්ලාන සාංශේ බිහි කරපු දරුවා හදන තාත්තා කෙනෙක් වගේ සෝවන් ඉඳලා සකදාගාමී අනාගාමී හරිහත් කරනවා. වෙන විදිහට කරන සාර්ථක මොන්ටිසෝරි ක්ලාස් එක කරලා තියෙනවා. මොග්ගල්ලාන සාංශේ පෝස්ට් ග්‍රැජුවේට් කට්ටිය අනම්මනම් උගන්ලා තියෙනවා. ඔයගොල්ලෝ දන්නවා ටීචර්ස්ලා ඉන්නවනම් මොන්ටිසෝරි පන්ති තමයි අමාරුම් පන්තිය. ඒ දරුවා මේ තෙල්ලම් කරගෙන ගෙදර හිටපු දරුවා විනාඩි 35 35ට පරිච්ඡේ මේ කාලසටහන වලට ඉන්නයි හින්දු කියන්නයි අකුරු ගන්නවයි කියන එක ඌට අපබ්‍රංශයක්. ඌට ඕන කරලා තියෙන්නේ අම්මගේ තනිය ඉල්ල කිරි බොන්නයි තෙල්ලම් කරන්නයි. එහෙම දරුවෙකුට අකුරු ගන්නවා කිව්වා. ආහනේ වගේ අපි ළඟ තියෙන මේ මක්ක තම්බ ගුණ දෙක නිසා අපි නෙමෙයි ඉස්සරහ හම්බෙච්ච දෙයට අපි පැනලා විනිශ්චය කරන්න ආවා. කවදාකවත් එතකොට අපිට අර මෙතෙක් කෙනකම් මේ රිලේ රේස් එකේ අපිට බැටන් එක ගෙනාපු උත්මෙන් වහන්සේලා ඒ දරපු දැරිල්ල මං කියවන කිසිම පොතක මං දැකලා නැහැ මේ තේරවාදෙන් පිට මේ ගුණය ගැන කතා කරනවා මේකෙදි තේරෙනවා භාවනා කරන යනකොට මෙන්න මේම මායාකාරී තනක් එනවා ඒකෙදි බය එනවා විචිකිච්ඡා වෙනවා ඒක ජයගත්තට පස්සේ මට හිතෙනවා මට උගන්නපු කවුරක්වත් නැහැ මමයි මේක කරගත්තේ මම මොකටද කාටවත් පහම්පුසපත්තු කරන්නේ මම මොකටද මල්ලට්ටි පූජා කරන්නේ? මම නිගන ගත්තේ. ඕනේ තරම් හිතෙන්න පුළුවන්. ඒකම ಗುಣමතුකම ಗುಣමකුකමට ආවට පස්සේ ආගේ ගුණය අනුගේ ಗುಣ සාරණ ගතිය ಗುಣමකුකම අද පුවත්පත් කලාවේ අත්‍යවශ්‍ය අංගයක්. කහාගරි ගුණ ගුණ කණ්ඩක් අවසලා ඒක තමයි විකුණන්නේ. ඒක නිසා ඒ අනුව ජීවත් වෙන ලෝකයේ අනුන්ගේ ගුණ නැසීම විනෝදාංශයක් කරලා හොඳ ප්‍රසිද්ධ කෙනෙක් ගන්න බැන්නට පස්සේ ඉබේම අයියා වෙන්න පුළුවන්. නමුත් මේ තේරවාදයේ වැඩි කරන්න බෑ. එතකොට යාට වෙලා තියෙන්නේ Taman දන්නේ නැතුව ඉබේම මාර පාක්ෂික වෙලා මහා භයානක අපහසුතාව වලටපත් වෙනවා. ඒකේ දරුණුම දේ කියනවා ආර්ය උපවාදය කියලා. එහෙම නැත්නම් මේ කට කහනවට වචන කතා කරන්න කියලා අදාළ නැති දේවල් වලට ගිහිල්ලා විනිශ්චය කරන්න ගිහිල්ලා තමන් වැඩ කරන්නේ කවුද කියලා දන්නේ නැහැ. තමන් හිතනවා මම මම දැන් බය නැති කෙනෙක් මට සැකේ නැති කෙනෙක් මම ලාභ සත්කාර වලට යට වෙන්නේ නැහැ එහෙම නැත්නම් මම මේ මේ මේ ಗುಣ මයි ළඟ තියෙනවායි කියලා අර ಗುಣ තමන්ගේ පෞද්ගලිකත්වයට ගන්න හදනවා මේවා දේරුම් අරගන්න මේවා ධර්ම ගුණ ධර්මයේ හැසිරෙන කෙනාට තියෙන ගුණ මිසක්කා මගේ ගුණ නෙවෙයි මං විනිශ්චය කරන්න කරන්න අනුන් පිළිබඳව මාව විනිශ්චයකට ලක් වෙනවා පුළුවන් තරම් බලන්න අපන්නක ප්‍රතිපදාවටපත් වෙන්න අවිරුද්ධ ප්‍රතිපදාව මේ යන ඔක්කොම දෙයට එහි ඥාන හිටපුවා කිසි කෙනෙක් විරුද්ධ වෙන්නේ නැහැ. ඒ කියන්නේ අවිරුද්ධ ප්‍රතිපදාව, අපන්නක ප්‍රතිපදාව, සාමීචිපටපරණ ප්‍රතිපදාව, අරණ ප්‍රතිපදාව කියන. ඒකෙන් අදහස් කරන්නේ අපි මේ මැරිලා කිසි කැක්කමක් නැතුව එහෙම නැත්නම් හැංගීමක් නැති වෙන කියලා. ඔය හදිසි විනිශ්චය කරන දෙයකින් මොනම දැනකටවත් යන්න බෑ. අපිට ඕන කරන්නේ සිද්ධිය නැවත නැත එන්න ආරින්න. සිද්ධිය වෙන්නේ හේතුඵල ධර්ම. ඒක අපිට බලාගෙන ඉන්නකොට ආ මේකට හේතුව මේකයි. මම මේකට ඇඟිලි ගැහුවේ නැතුවට මේක යන ක්‍රමයක් තියෙනවා. මට බැරිද? ඒ ධාර්මික ක්‍රමයට නැත්නම් ගහේ gediye ඉදිල වැටෙනකන් ඉන්න බැරිද? දුම් කඩලා දුම් ගහලා ඉදලා කන්න හිතෙනවා. මතක තියාගන්න දුම් ගහලා ඉදලා කවදාවත් කවදාකවත් gediyක මිහිරි පල රසෙ ඉන්නේ නැහැ. ගහේ ඉදිල වැටෙන්න ඕන. අපිට ගහේ gediye හැදෙනකන් ඉන්න පුළුවන් ඉදිල වැටෙනකන් ඉන්න බෑ. මේකට හේතුව අර මක්හතම්බ කියන දලදඬු ගතියෙන්න පටන් අර ගන්නවා. ඇත්තටම කියනවනම් මේ යෝගාවචරය මේ වෙනකොට සෑහෙන <clears throat> කඩින් ප්‍රමාණයක් පැනලා යම් යම් ප්‍රදේශයක සාක්ෂාත්කරණයක් වෙලා දැනුමක් ඇති කෙනා නවතර නිහතමානී ගුණය ආවේ නැත්නම් ಗುಣ වර්ධනයක් සිදු වෙන්නේ ඒ ගුණයට කැතයි අර තියෙන නිහතමානී ගතිය නැතිකම. ඒ නිසා එන්නේ එන්නේ බුදුරජාණන් වහන්සේ ඉන්න කාලේ සර්වඥාංශ පිරිසේ කර්මත ලැබුවොත් මහණෙනි මෙන්න මේ කාරණා ගැන ඔබලා මොකද හිතන්නේ? අහං නජානාමි භගවා ජානාති කියනවා. අනේ ස්වාමීන් වහන්සේ අපිට වැටෙන්නේ ඔබ වහන්සේට වැටෙනවා. අපි ඔබ වහන්සේ කියන දයක් අහලා ජීවත් වෙන කෙනෙක්. කරුණා කරලා අවකරේ අනුකම්පාවෙන් අපිට මේක කියලා දෙන්න කියන මිසක්ක ඔබ වහන්සේ දාකියපු එක මෙහෙම නෙවෙයි මෙහෙමයි වෙන්න ඕන කියලා සර්වඥතාඥාණයට කවුරක්වත් යන්නේ හෙට්ටු කරන්න. ඒක නිසා භාවනා දියුණුවට යනකොට නැත්තම් මොන ගුණ ධර්මයක් ආවත් මොන ශිල්පයක් ළමන් ළඟ තිබුණත් තමන්ගේ නිහතමානී ගුණේ වැඩෙනවා නම් ගුණවල වර්ධනයට කිසි බාධාවක් නැහැ. යම් තැනක යම් වෙලාවක දැන් මමත් මේ මම දන්නවා කියලා හිතපු ගමන් එතනින්ම නැවතිමේ ලකුණු වැටෙනවා. ඒ නිසා අසීමිත ගුණ වර්ධනයක් ඇති කරන්න නම් මේ නිහතමානී ගුණේ සාරම්භ වෙන්නේ නැතුව සාරම්භ තම්බ කියලා කියන්නේ එකට එක කියන ගතිය. බුදුජනන්සේ කියනවා සචේ නේරේසි අත්තානං කංසෝ උපහත යත. ඒසපත්තෝසි නිබ්බාණං සාරම්භෝ තේන විජ්ජති. බුදුන්සේ කියනවා මේ කංශ භාණ්ඩයක් පාත්‍රයක් එහෙම නැත්නම් පිත්තල හොඳ කංශම තමයි දේ. ඒකට තට්ටු කරපුවා මේක නින්නාද දෙනවා. ඒක බොහොම දෝංකාර දෙනවා නින්නාද දෙනවා. මොකද ඒක ඝණයට තියෙන. ඒක ඝණයට තියෙන එක තට්ටු කරපුවාම නින්නාද වෙනවා. බැරි වෙලා හරි මේක පැලිරක් ගියොත් ඒකේ නින්නාද දෙන්නේ නැහැ. ගහන්තරයක් පැලුනට පස්සේ ගැහුවට බොල්ලණක් එන්නේ. තද බල මාණ්ඩෙන් ඉන්න එක්කන අකංශ භාණ්ඩයක් වගේ. යට තට්ටු කරපුවම ඒකට එක කියනවා. සක්කාය දිට කැඩිච්ච එක්කන පැලිච්ච ගහන්තරයක් ඔය තට්ටු කරාට නිකන් බොල්ලණක් එන්නේ. ඒ නිසා ඔබ හික්මියන් කැඩිච්ච කංශ භාණ්ඩයක් වගේ. ඒකට කියන්නේ යන්න එපා. ඒ වගේම හයියෙන් කියනවා ගියාගත්තා. තමන්ද මොකද තමන්ට කියන්න තියෙන්නේ මගේ අදහස ප්‍රකාශ කරලා පැත්තකට වෙන්න එකයි. දැන් අපි ඒක නෙවෙයි තියෙන්නේ එකට එක කියන ගැහුවක් ගහපන්. බැන්නොත් බැනපන්. එකට එක කරපන්. මම බලා ගන්නම් කියනවා. ඉතින් කටුකුරු දේශනා යනවා අපි එකට එක නෙවෙයිනේ කරන්නේ එකට දෙකක් අපි කරනවා. ඕ එතකොට හතරක් කරනවා. ඊට පස්සේ අපි අටක් කරනවා. අන්තිම බණ්ඩෝක් හිතාගත්තේ නැති විදිහට හතුරෙක්ම වාගෙන ප්‍රශ්නේ දැඩි කරගෙන දැඩි ආතති කර තත්වයකටපත් වෙනවා. ඉතින් හුඟව දෙනෙක් හිතනවා මේක තියෙන්නේ ගිහි ලෝකේ විතරයි කියලා. පැවිදි ලෝකේ 100%ක්ම තියෙනවා. මොකද පැවිදි ලෝකෙත් ඉන්නේ මිනිස්සු. ඒත් භාවනා කරගෙන යනකොට තමයි ගිහි ලෝකේ හිටියත් එකයි පැවිදි ලෝකේ හිටියත් එකයි කොස් කපන්නේ ඉතල පොල් තෙල් ටිකක් අතේ ගාගෙන පටන් අරගන්න කොහොමඩක්වත් මේක ඇලෙනවමයි. ඒක නිසා බුදුරජාණන් වහන්සේ සඳහන් කරනවා අහං නාගෝ සංගාමේ ඡාපාතෝ පතිතං සරං අතිවාක්‍යං තිතික්කිසං දුසීලෝහි බහුජනෝ මම යුදට වන් ඇතෙ කුසේ දුන්නෙන් විහිදීන ඊතල දරා හිතසගෙන ඉන්නවා ඒ කියන්නේ අනුන් කතා කරන මේ අතිවාක්‍ය ඉවසනවා අතිවාක්‍ය කියන කියන්නේ මේ දෙහියට හැපෙන වචන කතා කරනවා කියලා තියෙන්නේ මේ පඬිත වචන උගව දෙනකොට ඒක කියවන තමයි සාරම්භ තම්බ වෙන්නේ. ඒව ඉවසනවා බුදුරජාණන් වහන්සේ පවා ඉවසනවා. මොකද බොහෝ දෙනා දුස්සීලයි. බොහෝ දෙනා දුස්සීල. ඒ නිසා ඒගොල්ලන්ගේ දුස්සීලකම් තිබුණාට තමන්ගේ ගුණ චරිතය කෙලස ගන්න නැති වෙන්න නම් මේක තව ගොඩක් වැඩ තියෙනවා ඉස්සරහට යන්න. මේ මක්ක තඹ කියලා ඒ යෝගාවචරය අතර මේ කැපෙන ආයුධ ටිකක් මායя දෙනවා. මේකෙන් ගහපම් මේකෙන් යනපම් බලාගනින් කියලා. තමන් දැනගන්න ඕනේ මේකෙන් මොනවාරි කරපු ගමන් ආපිට කැපෙනවා. ඒක නිසා පුළුවන් තරම් මේ නිහතමානී ගතිය එහෙම නැත්නම් මේ සමාව දෙන සමාව ඉල්ලන ගතිය ඒකෙන් ඒ මට්ටම් වෙන හැටි බලනකොට කිලෝරක් කරන්න බැරි සාන්තියක් තියෙනවා. ඒ නිසා අපේ චාරිත්‍ර තියෙනවා සිදු වූ පමාගෙන නැවත සමාදෙන ගතියක් බුලතිතියේ අපේ සිංහල gedara දුරේ බත බුලතින් නිතර පිරේ කියලා අවුරුදු දවසට අපි කහගේ ළඟටත් ගිහිල්ලා බුලත් අතක් දීලා වැඳලා ඉල්ලීමක් කරනවා අනේ මොන හරි අතින් පයින් දෝෂයක් වෙලා තියෙනවනම් මට සමා වෙන්නේ කියලා. වෙලා තිබුණත් ප්‍රශ්න නැහැ නැතුණත් ප්‍රශ්නයක් නැහැ. අන්නේ නිහතමානී ගුණය අත්‍යවශ්‍යයි බාහිර සාසනයට. එහෙම නැති කෙනා හිතන්නේ තනියෙන් භාවනා කරන්න ඕනේ, පැත්තකට වෙන්න ඕනේ, සෙනගත් එක්ක ඉඳලා කරන්න බෑ කියලා එයා පැත්තකට වෙන්න හදනවා. ඒක පැහැදිලිවම මේ වගේ මක්ක තම්බ ගුණවල තියෙන කැපිපෙනීලක්. ඒ කියන්නේ මම කියන්නේ මේ උදේකලා බව හොයන එක පැත්තකට වෙන එක නරක දෙයක් නෙවෙයි. නමුත් මේ මක්ක තම්බ ගුණයෙන් හුදකලා වුණොත් ඉතින් අන්තිමට පිස්සු වැටලා තමයි නතර වෙන්නේ. ඒ ගැන බය වෙන්න එපා. මක්කසම්බ ගුණේ ඊටෝ මේ මම මේ අනදන විවේකයටයි කියලා කියනවනම් මේ යුතුයකම් වත් පිළිවෙත කරන්නේ නැතුව ඉතින් කවදාකවත් නෑ ඒක ඉතින් මං කියන්නේ සෝන් ලකුණු පහල වෙලයි කිය. සමහර සෝන් ලකුණු වගේ තියෙනවා පහල වුණාට පස්සේ එන ඈතේ තියන් මිනිහෙක් වගේ ගඳ ඉන්න පටන් ගන්නවා. ඕකට තියෙන්නේ මේ පේන්නේ නම් කියන්නේ මට විවේකී ඕනේ. මට මේ හුදේකලාව ඕනේ. මම කැමති තනියම ඉන්න කියන්නේ කියන්නේ උඹ නොදකින් නොපතන් කියන එක තමයි ඔය කියන්නේ. ඕකට තමයි මක්ඛ සම්බගුණය කියලා කියන්නේ. මෙන්න අපිට මෙච්චර සේවයක් වෙලා තියෙනවා නම් සාසනයකින් අපිට මේ විදියට මේ විපස්සනාවකට පැවිදිලා තියෙනවා නම් අපි දීපං කරපාද මූලේ වසිතාපස වැටෙන වගේ කියන දෙන්නේ අනේ ස්වාමීන් වහන්සේ ඔබගේ සිරිපත්තුල් දෙකේ මඩ නොගෑවේවා මා වේ දණ්ඩක් කරගෙන මගේ උඩු උඩ කකුල තියලා මගේ කඳ උඩ කකුල තියලා ඔබ වහන්සේ කොට වේවා කියන බුදුන් නම් ඒක දෙයියොත් වැටෙනවා බ්‍රහ්මියොත් වැටෙනවා හතුරත් වැටෙනවා මිත්‍යත් වැටෙනවා මේ එකක් මතක තියානින්න අර කලින් කියපු මාර බලවේග පිළිබඳ හැසිරීමක් නැති මනුස්සයෙකුට මේක කවදාකවත් තේරෙන්නේ නැහැ. තේරුම් ගන්න ඕනකමකුත් නැහැ. ඒ නිසා උඟාක් පිං තියෙන උඟාක් ඉදිරියක් බලාපොරොත්තු වෙන එක නා විතරයි ඒ තමන්ගේ නිහතමානීකම එහෙම නැත්නම් මේ ෂාට මායාවී ගති පිළිබඳව හොඳට අහලා හොඳට දැනගෙන මතුවෙන මතුවෙන එක නම් මතුවෙන. ඒ ගැන කිසිසේත්ම සැක කරන්න එපා. කොච්චර දෝ අපි ගමේ චපල ගති මත වෙනවා. ෂට ගති මත වෙනවා. මාය ඒකට කියන්නේ මනුස්සකම කියලා. මම ගිය පාර ධම්රවි ගිය වෙලාවේදී එක්කෙනෙක් අහලා තිබුණා මගේ ප්‍රශ්නයක් මේ ස්වාමීන් වහන්සේ මනුස්සකම පොඩ්ඩක් විස්තර කරලා දෙන්නයි කියලා. මම ඊට පස්සේ ගියා ධම්රවි ආයතනයේ මනුස්සකම ගැන දැනගන්න හදන එක ගැන කොළඹ ආදේව මනුස්සකම දැනගන්න හදන එක ලොකු සතුටක්. ඒක හරියට මාළියුකට වතුර මේකයි කියලා කියලා දෙනවා වගේ. නැත්නම් වතුරේ තෙත ගතිය මේකයි කියලා කියලා දෙනවා වගේ. නමුත් ඒකට පුංචි උත්තරයක් මෙතන හම්බ වෙනවා. මනුස්සකම කියලා කියන්නේ මම චපලයි. මම ෂටයි. මම මායාවී. නමුත් මගේ ඇසුරු කරන පිටිසගේ පේනවා කණ්ණාඩියෙන්. ඒකට එයා ළඟට ගිහිලා කියන්න ඕනේ. අනේ මට මේක නැති කරගන්න ඕන වුණාට අසම්පජානව මගේ චපලකම් එනවා. ෂටගතිය එනවා. මායාවී ගතිය එනවා. මේ ඔබත් එක්ක වැඩ කරනකොටයි මට ඒක මතුනේ. ධර්මයේ නාමේ මට සමාවෙන්නේ. ඔබතුමාගෙන් නෙමෙයි සමාව ගන්න ඔබතුමිය කියන්නේ ඔබතුමිය තමයි මට පාර්ශව කරුවා වුනේ අනේ මට සමා වෙන්න කියලා කියනකොට අර මනුස්සයට තේරෙන්නේ නැහැ සමාලාට එයා ධර්මයේ හැසිරෙන කෙනෙක් නම් නිතර තේරෙන්නේ නමුත් තමන්න තේරෙන පටන් අර ගන්නවා කිසාල ගුණ සම්භාරයකට කියන්නේ ඉදිරි ගමනකට තිබුණු අතුරු ආන්තර අයින් වෙලා යනවා ඉතින් ඒක වීර චරිතවල එහෙම නැත්නම් විශේෂයෙන්ම ථේරවාදයේ අපේ තෙරුණාංශලාගේ මෙතෙක් වෙනකන් ආපු තෙරුණාංශලා ගුණ දිහා බලනකොට ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඉතාමත්ම අල්ප ප්‍රදේශයක්. ප්‍රසිද්ධ වෙන්න ඕන නිසා විශාල ප්‍රදේශයක් වැඩ කරලා තියෙන කිසිම ප්‍රසිද්ධියක් නැතුව. තම තමන්ගේ වැඩ ටික කරන පැත්තකටලා නිකන්. ඉතින් ඒකේ නැත්තම් මම මේ මොන ඥානද මට ලැබලා තියෙන්නේ මොන ධ්‍යානද මට ලැබලා තියෙන්නේ මොන මාර්ගඵලේ උගෙන් තේරෙන පටන් අරගන්න ඔය අංගෙන්ඩයි හදන්නේ. ඒකේ ඉතින් ඔය පිස්සු වට ගන්න ක්‍රමයක් තමයි. මොනම ගුණයක්වත් කරදරයක් නම් වෙන්න බෑ. මොනම ඥානයක් කරදරයක් නම් ඒක ඥානයක් කියලා කියන්න බෑ. ඒ නිසා ගුණමකු වෙන්නේ නැතුව ඒ නිහතමානී ගතිය කියන එක මම කියනවා නැවතත් හොඳට භාවනා කරලා එන එකක් මිසක් අපි ඒක අගය කරන්න ඕනේ ඒක හොඳයි. නිකන් මවලා හිතලා ගන්න බෑ. ඒ නිසා පණ්ඩිසාංශ ලියලා තියෙනවා මේ ලෝකේ අනුන්ට උදව් කරනවා කියන එක සුද්ධ වශයෙන් කරන්නේ බුදුහාමුදුරුවෝ විතරයි. ඒකට කතා කරන දෙයක් නෑ. නමුත් අනුන්ට උදව් කරන එකේ ಗುಣ කතා කිරීම අපිට කරතෑගිනේ. නැත්නම් Tamanට උදව් කරපෙන්න අය ಗುಣ කතා කිරීම කරතෑගිනේ. ඒ නිසා ඔය පළ දෙක විතරයි මේ සංසාරයේ රසවත් පළ දෙකට තියෙන්නේ. බුදු කෙනෙක් වගේ වෙලා ලෝකෙටම උදව් කරන. නැත්නම් Tamanට පුංචි හරි උදව් කරපොක මිනිස්සුයෙකුට අනේ මේ මිනිස්සයා මට වතුරක බීජෝකින් හරි උදව් කෙරුවා කියන වචනේ මතක තියාගෙන ඉන්නවනම් අපිට කවදාවත් මිත්‍රද්‍රෝහි වෙන්න බෑ. ඒ නිසා ඒ සූත්‍රයක්ම තියෙනවා මිත්තානිසංස සූත්‍රය යෝ මිත්තානන්න දූපති. තමන්න පොඩ්ඩකින් අර උදව් කරපු මිත්‍රයාට ගුණමක වෙන්න එපා. එතකොට මේ මකුගුණේ තියෙන මනුස්සයාට යණ යන තන කරද. මකුගුණේ නැතුව තමන්න උදව් කරපු මනුස්සයාගේ ගුණ කතා කරන පටන් අරගත්තොත් ඒ මනුස්සයාට හම්බෙන ආනිසංස ටික මේ මිත්තානිසංස සූත්‍රයේදී බුදුම ලස්සන බුදුරජාණන්සේ දේශනා කළා තිනවා. ඕක කට්ටිය දන්න නිසා මම ඒක කියන්න යන්නේ. ඒ නිසා මතක තියාගන්න මේ ගුණා ගුණේසු සුගුණා භවಂತಿ කියලා සංස්කෘතික පාඨයක් තියෙනවා. ගුණය ගුණවතෙකු ළඟ විතරයි ගුණයක් දිදුලන්න පටන් ගන්නෙ. ගුණයක් උනත් නුගුණ මනුස්සයා ගාව බබලන්නේ. ගුණයක් උනත් නුගුණයා ගාව නැත්නම් ෂඩපුද්ගලයා ගාව බබලන්නේ. ගුණේ බබලන්නේ ගුණවතාවට හම්බුනොත්. මණික බබලන්නේ මණික් තොගයක තිබ්බොත්. පහන බබලන්නේ පහන් අතර තිබ්බොත්. බුදලකින් වහලා තිබ්බට බබලන්නේ. ඒ නිසා අපි භාවනා කරගෙන යනකොට අපි අතරතුර මේ ওই කියන අරමුණට සමීප වීම මුලැමැදාග දැකීම වෙනකොට මොකද්ද ඇතුලේ පරිණාමයේ හිර වෙච්ච තැන් නතරලා ගලවලා යන්න පටන් ගන්නවා. එතකොට පුළුවන් තරම් මෙතෙක්ේ පාරේ ආපු ඒ සම්ප්‍රදාය හිටපු ඇත්තන්ට කළ යුතු ගෞරව කරගෙන ඒ පාරේ යන්න හදන හැම කෙනාටම පුළුවන් ඉතින් උදව් කරන යනකොට ඒකේ Tamanට සමලලට අතු නැමුණා වගේ ආශිර්වාදයක් එන්න පටන් ගන්නවා. ඒක යෝගයක්. හිතලා ගන්නත් බෑ. පිංකම් කරලා ගන්නත් බෑ. ඥානෙකමයි හම්බ වෙන්නේ. ඒක දන්නවන මායයට බෑ අපිට ඇඟිලි ගන්න. ඒ නිසා මේ ඉස්සරහට යනකොට මේ බය, මේ විචිකිච්ඡා, මේ මක්ඛතම්බ ගුණ පහළ වෙනවා. ඒ කියන්නේ ලැජ්ජ වෙන්න එපා. මොකද අපි මිනිස්සු කියන්නේ ඔගුණ ගුලිය නුගුණ ගුලිය. ඔයින් පිට වෙන මොකක්ද නැහැ. එනකොට මේක දැනගෙන කටයුතු කරන්න පුළුවන් නම් අපේ සබ්‍රක්‍මචාරින් වහන්සලා අපට කණ්ණාඩියක් වෙනවා. අපිට පිළිඹුවක් කරන් දෙනවා. ඇත්ත නැතු යන්න බෑ. ඒ නිසා සමක් ගානන් තපෝසුක. සමගිවන්න උට තපස සැපයක්. අවුලක් ඇති කරන කෙනාට තපදක්වත් විපස්සනාවක්වත් මිහිරි වෙන්නේ නැහැ. ඒ නිසා පුළුවන් තරම් බලන්න ඇතුළට ಗುಣ ಗುಣ පුළුවන් තරම් වඩන්න. කවදා කියාපාන්න යන්නේ. ඒව ඇතුළට තියාගෙන ගුණ වසහාගෙන යන ජීවිතයක් ලෝකයේ සමාජයේ ඉච්චර ගණන් ගන්න නැති වෙයි. නමුත් තමන්ගේ භාවනා අභිවෘද්ධිය බාධාවක් නැතුව යන්න නම් පුළුවන් තරම් ಗುಣ වඩලා ඒ ಗುಣ වසහාගෙන යන ජීවිතයකට ආදර්ශය තිබ්බොත් මම හිතනවා අපි භාවනා නොකරන අයටත් නිහඬ බණක් කියනවා. ඉදිරියට එන ඕන කෙනෙකුට හැසිරීම දිහා බලනකොටම නිහඬ බඩක් වෙනවා. ඒකයි වඩා හොඳ. ඉතින් සියලු දිනාටම ඒක සඳහා ශක්තිය ධෛර්ය බලයේ පිණිස අද දවසේ ධර්ම දේශනාවත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවෙන් ධර්ම දේශනාව නැත කරනවා. සියලු දිනාට සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.